මේ බ්‍රහ්මජාල සූත්‍රය සරුවචන් වහන්සේ විසින් මේ දෘෂ්ටි සම්බන්ධව දෙන ලද හොඳම සවිස්තර වර්ණාවක් සහිත සූත්‍රයයි. අපි මේ වෙනකොට ඒ වාගේ දේශනාවාර 21ක් ගත කරලා ඒ දෘෂ්ටි ඇති වෙන හැටි එහෙම නැත්නම් ඒ අවිද්‍යාව දෘෂ්ටිගතව ඇති වෙන හැටි පිළිබඳව සෑහෙන කලබා බැලීමක් විස්තර විසිතුරු දැකීමක් කරලා තියෙනවා. ඒ වාගේම මේ ලදලද අවස්ථාවල ඒවා අපි ඉගෙන ගන්නේ ඒවා වශයෙන් ඇති අර්ථයක් වටනාකමක් ඇති නිසා නෙවෙයි ප්‍රහාණය කිරීම සඳහායි. ඒ දෘෂ්ටි ප්‍රහාණය කිරීම සඳහායි. ඉතින් අපි මේ විදිහට මේ දෘෂ්ටි අපි ළඟ කොයි කොයි ආකාරයෙන් නිදන්ගතව තැම්පත් වෙලා තියෙනවා කියලා දැනගන්න ඒ දෘෂ්ටි වල ඇති ලක්ෂණ රස ඒ වගේ ලක්ෂණ ඒ වගේ කෘත්‍ය අපි දැනගන්න ඕනේ. එහෙම නොවුනොත් අපි අධියත් අක්ෂේරුවට යන්න පුළුවන් අපි මේ බුද්ධ ආගමේ ඉපදිච්ච නිසා අපි ළඟ මේ දෘෂ්ටි නැතය අපිට අවිද්‍යාවක් නැtei කියලා ඒක මේ ඉක්මන් තීන්දුවක්. එහෙම නොවිය පිණිස මේ සෑම දෘෂ්ටියකම ලේස සේත මාත්‍ර අපි තුල තියෙනවා. අපි ඒක අවබෝධ කරගන්නේ ඒව ප්‍රහාණය කිරීමේ අදහසින්. හරියට වෛද්‍යවරේ රෝග නිర్ణයක් කරන්නාසේ ඒ රෝග නිర్ణය ඉතාමත්ම විවේකීව දක්ෂ වෛද්‍යවරයෙකු ලවා පූර්ණ කාලය යොදලා කරගන්න ඕන. ඒ කෙරුවට පස්සේ හොඳ නිర్ణයක් කරුවොත් අපි වෛද්‍යවරයාට වැඩි ප්‍රශංසාවක් ස්තුතියක් පළ කරනවා සතුටක් නිසා නෙවෙයි මේ රෝගය දැනගන්න ලැබුණා කියන අදහසින් අන්න ඒ වගේ තමයි අපි ළඟ ඇත්තා වූ මේ අවිද්‍යාව අපි ළඟ ඇත්තා වූ මේ දෘෂ්ටි තාමත්ම ප්‍රවේශමෙන් දැන කියා ගන්න ඕනේ මොකද කලබලේ ඒව කරන්න බැරි ක්‍රමයටයි මේ ගැටේ වැටිලා තියෙන්නේ මේ ජාලයට අහුවෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් අපි ගිය පාර මතක් කරගත්තා මේ අවිද්‍යාව කෙනෙක් තුළ ක්‍රියාත්මක වෙන්නේ තත්තු දෙකකින්. ආවාර දෙකකින් අපපටිපත්‍ය අවිද්‍යාව සහ මිත්‍යාපටිපත්‍ය අවිද්‍යාව කියලා සාමාන්‍ය නොදැනීම එකක් අනිත් එක හරියයි කියලා වැරදි දේ අල්ලාගෙන සිටින විපරීත දෘෂ්ටිය තලයක. මෙන්න මේ දෙකම එකාකාරව සයිකමේ ගම්පලයි වාගේ එකිනෙකා වැඩ කරනවා අවසානයේ අපි ඒ දෙන්නගේ ගැටෙන් ගැලවෙනකොට ඒක කරගන්න බැරි දෙයක් වශයෙන් පේන තරමටම සංකීර්ණ වෙලායි තියෙන්නේ. ඒ නිසා මේක අවිද්‍යාව වැඩ කරන්නේම දෙතාවරව පියවර දෙකකින් ආවාර දෙකකින් එකක් තමයි අපපටිපත්‍ය අවිද්‍යාව සාමාන්‍ය දැනීමක් නැතිකම දන්නේ නැහැ. අනිත් එක තමයි මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියන එක විපරීත දැනීම. සාරය අසාරය වශයෙන් දැනගන්නවා අසාරය සාරය වශයෙන් දැනගන්නවා සත්‍ය අසත්‍ය වශයෙන් දැනගන්නවා අසත්‍ය සත්‍ය වශයෙන් දැනගෙන ඒ අසත්‍ය සත්‍ය කියලා ගත්ත එක දැඩි තේගත් එතකොට සත්‍යයට ක්‍රියාත්මක වෙන්න ඉඩ නැති වෙනවා අන්නේ සංකීර්ණ භාවය නිසා මේ දෘෂ්ටිය එහෙම නැත්නම් මේ අවිද්‍යාව තේරුම් ගැනීමම ප්‍රශ්නේ පිළිතුරක් වෙනවා කියන ධර්මතම ඒ රෝග නිర్ణේ වටිනාකම බෙන්ලා දීලා තියෙනවා අපි ගිය පාරත් ඒ සූත්‍ර සාධක සූත්‍ර ඉදිරිපත් කරගත්තා. අච්ඡයන් අච්ඡයතෝ පස්සත වැරද්ද වැරද්ද වශයෙන් දකින්ද අයං පඨම ධම්ම දේශනා. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියලා දෙන පළවෙනිම බණ. අත්‍යං අච්චේතෝ දිස්වා තත් නිබ්බින්දත විරජ්‍යත විමුක්තත අයං ဒ ුතිය ධම්ම දේශනා. ඒ වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන එයින් වෙන්වීම පිණිස, ඒ දුරු කිරීම පිණිස, ඒ ප්‍රහාණය කිරීම පිණිස කටයුතු කරන එක දෙවෙනි එක. මේක එච්චර වැදගත්කමක් නැහැ පළවෙනි එක හරියට දැක්කා නම් වැරද්ද වැරද්ද වශයෙන් ආයෙක පිළිබඳව ප්‍රහාණය පිණිස වෙන කල යුත්තක් නැහැ සලකිලිමත් භාවයේ ඇර සර්පෙක් පෑගෙන්න කිච්චක්ෂණයට කලින් දැක්කා නම් දුවන්නේ වම් අතටද දකුණු අතටද වම් පාය ඉස්සරහට තියෙනවද දකුණු පාය ඉස්සරහට තියෙනවද කියන ප්‍රශ්නයක් නැහැ සර්පයා මේ ඉසගෝර සර්පේ ගෑවුනොත් කනවා ඒක අහලා අහලා විතක් මුළු ශරීරය පුරා පැතිරලා බොහෝ මරණාසන්න හෝ මරණ දුක පමුණවනවා කියලා දැනගත්තොත් මේ චිත්තක්ෂණ කලින් දැකීමම ප්‍රශ්නෙන් ගැලවීමක් වාටපත් වෙන නිසා මේ පළවෙනි යත්තා වූ අපි වැරද්ද වැරද්ද වශයෙන් දැනගැනීම ඉතාම වැදගත්. ඒ සබ්‍රක්ම ජාල සූත්‍රය ඉගෙන ගැනීම වැදගත්. වෙලා තියෙන්නේ ඒක නීරසයි. ඒකට ඒක දැනගන්න දැනගන්න නම්බුවක් නෙමෙයි හම්බ වෙන්නේ. අපි දැනට පැටලිලා ඉන්න තැන. අපිට වැරදිලා තියෙන තැන. ඉතින් ඒක බැරි වෙලා හෝ සරුවච්චන් වහන්සේ නොවි වෙන කවුරු හරි පෙන්වනවා නම් අපි ඒ පෙන්නපු කෙනාගේ දෝෂේ පෙන්ලා කියනවා. උහෙත මොකද්ද තියෙන අයිතිවාසිකම මේ වැරදි පෙන්වන්න අපට. ඔහුගෙත් මේ වැරද්ද තියෙනවා නේද කියලා. අන්න ඒ නිසායි සරුවච්චන් වහන්සේ කුලවතෙක්ව කුල බේදයට පාර දුන්නා වගේ සියල්ල දැනගෙනයි තව කෙනෙකුගේ තව කෙනෙකුට සාස්ෘත්වත්වය පේන කරන්නේ. ඉතින් අද අපට මේ ਸਰවඥාන්සේ ඉදිරිපත් කරපු ධර්මය ඉදිරිපත් වෙලා තියෙන නිසා අපි ශාස්ත්‍රෝන් වහන්සේ තමන්ගේ ශාස්ත්‍රූත්වයෙන් කලකපු මේ ධර්මය එදා වගේම ගෞරව කරගෙන ගියොත් අපි හරියට කණ්ණාඩියක් ඉදිරි පිට හිටගත්තා වගේ අපේ පිළිබිඹුව අපේ ඇදේ අපටම දැක ගන්න පුළුවන්. ඒකයි මේ භ්‍රමජාල සූත්‍රය ඉදිරියෙන් තියාගැනීමේ අදහස. මේ ගාවට තමයි ඒකෙන් ඒ වැරද්ද වැරද්ද වශයෙන් දැක්කට පස්සේ යථා භූතය මේ යථා භූතේ වශයෙන් දැක්කට පස්සේ ඒ කෙරේ යථා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්නවා කියන එක ඉස්සරහම අරුලේ. නමුත් අද ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ විදිහට තේරුම් ගත්තා වූ මේ මිත්‍යා දෘෂ්ටිය දුරු කිරීම පිණිස ප්‍රහාණය කිරීම පිණිස කටයුතු කරගෙන යනකොට අපි වාගේ තාමත්ම විවේකීව පුද්ගලිකව කිසිම බලාධිකාරයකට යටත් නොවි ආධිපත්‍යයකට නොවි අපි පුද්ගලික තීන්දුවක් අරගෙන තියනවා දැන් මේ සාමාන්‍ය සංසාරේ මෙතෙක් කල් ගත කරපු අපේ ජීවිතේ මොකක් හරි තරද්දක් තියෙනවා. ඒ නිසා අපිට අබිනිෂ්ක්‍මණයක් අවශ්‍ය වුණා. නිස්සරණයක් අවශ්‍ය වුණා. ආනේ අබිනිෂ්ක්‍මණයෙන් පස්සේ රැස්වෙච්ච පිටසක් වශයෙන් අපිට ඒ දිනදා ප්‍රාසවල ඇලී ගලී වාසය කරන පිටසට වැඩිය විවේකීව ප්‍රශ්නේ දිහා පිටාවක්ම විද්‍යානුකූලව නැත්නම් පුද්ගලික වගකීමකින් යුක්තව නිරීක්ෂණය කරන්න අපිට විවේකයක් තියෙන අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම මේක නිසි විග්‍රහයක් විසඳුමක් ලැබුණොත් ඒ සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්න අපිට බැඳිලා ඉන්නේ. ඒ නිසා අපට අද සාමාන්‍ය ලෝකයා භ්‍රමජාල සූත්‍රයේ බලනවට වැඩිය උගන්දුවක් ඇති කරගෙන අවශ්‍යතාවයක් ඇති කරගෙන බැරිය යුතුයි. ඒක කෙරුවට පස්සේ මේ අද අපි සාකච්ඡා කරන කොටස කියන්නේ එයින් ගැලවීම පිණිස මේ යෝගාවචර ජීවිතයක් අපි සකස් කරගන්නවා. ප්‍රතිපදාවක් සකස් කරගන්න. ආනුකුබ්බේ වැඩපිළිවෙලක් සකස් කරගන්නවා. අරවා ඒ අපටිපත්‍ය අවිද්‍යාවත්, මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවත් දුණු ගෙඩියක පුතු වරින්නාසේ එකින් එකින් එකින් එකින් වැහිලා තියෙන දේ මතුවෙන මතුවෙන ප්‍රකට ප්‍රකට දේ අත්හැරගෙන අත්හැරගෙන යනකොට ගලවාගෙන ගලවාගෙන යනකොට අර ඊටාම සියුම් මදේට යොමු කරනවා බලන්නකොට එතන මදයක් නැහැ. පුතු ගහගෙන බලනකොට ඒකේ හරවද්දතියක් නැහැ මදයක් නැහැ නිකන් ලුණු කෙඩිය විතරයි. තෙල් කනක් පතුරු ගන්නවා වගේ. ආනේ වැඩපිළිවෙලේදී අපේ ථේරවාද ආචාර්ය ක්‍රමය අර ප්‍රකාශ කරන ලද ආනුකුබ්බේ ප්‍රතිපදාවට හානියක් නොවන ආකාරයට ඒ වාගේම බරපතල වෙනස්කම් ඇති නොකර පරිණාමයකට එකින් එකකට තුඩු දෙන ක්‍රමයට මේ විපස්සනා ඥාන වැටක් ඥාන පෙළ පෙළපලක් පෙළ පෙළපතක් සකස් කරලා දීලා තියෙනවා. සර්වඥාන්සේ සතවිනිත සූත්‍රයේ පෙන්නපු ඒ සත්ත්ව විසුද්ධි ක්‍රමයට සකස් කරලා තියෙනවා. ඒ ක්‍රමය පහු කාලයේදී ඒ විනීය ජනතාවගේ ඒ ධර්ම විචේත ලක් වෙලා ගුරුවරු එක එක ක්‍රමවලට එක එක කරන ගැළපෙන තාලෙට ඒ තවත් විස්තර අස්තර විස්තර විසිතුරු දක්වලා තියෙනවා. එයින් ඉස්ලාම <clears throat> පෙන්වන්නේ යම් ආකාරයකට අපගේ මේ ආත්ම දෘෂ්ටිය පිළිබඳව අවිද්‍යාව පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න මේ සම්පූර්ණ පද්ධතිය නැත්නම් මේ විදිහට කියනවා මුළු ලෝකෙම මේ නාම රූප දෙක වශයෙන් බැලීමේ සූරභාවය ඇති කරගන්නවා නාම රූපාන යථාව දත්තන තිත්ති විසුද්ධි නාමය කියලා ඒ ආචාර්ය මත මෙවුවා මේ සම්පූර්ණ සංසිද්ධිය නාම රූප දෙකේ සංසිද්ධියක් කියලා දැකගත්තොත් <clears throat> ඒ නාම රූප වෙන වෙනම විස්තර කරලා දැනගන්න පුළුවන් ශක්තිය නිසා දෘෂ්ටියකට සංවේදී ගන්න තැන අවිද්‍යාවට සංවේදී ගන්න තැන අපපටිපත්‍ය අවිද්‍යාවට නොපත් නොදත් අවිද්‍යාවක් නැති තැනටපත් වෙන්න පුළුවන් ශක්තිය ඇති වුණාට පස්සේ අර මිත්‍යාව ඉබේම ගැලවිලා යනවා මිත්‍යාපටිපත්‍ය හැලෙනවා ඒකට ඉන්න තරක් නැති වෙනවා ආලෝකයක් ආවම අන්ධකාරයේ ඉබේම පහ වෙන්නාසේ. ඒක නිසා මේ විපස්සනා පෙළගැස්මේදී ඉස්සල්ලාම උගන්වන්නේ නාම රූප පරිච්ඡේද ඥානෙ. මේ නාම රූප පරිච්ඡේද ඥානෙත් ඒ පසුපසු ඥානත් එක්ක ගලපලා බලනකොට පේන කාරණාවක් ඉස්සරහට ගත්තොත් නැත්නම් මේ මුල්ම ඥානට ගත්තොත් නාම රූප පරිච්ඡේද ඥානයේ සම්පූර්ණම ක්‍රියාත්මක වෙන්නේ වර්තමාන මොහොතේ පමණයි. කවමදාකවත් මේ අපේ ඉදිරිපිට නැති වස්තුවක් නාම රූප වශයෙන් බෙදන්න ගියොත් පටලැවිල්ලක් කියලා හිතා ගන්නවා. මේ චිත්තක්ෂණේ නැති නාම රූප වස්තුවක් බෙදන්න පටන් අරගත්තොත් පටලැවිල්ල කියලා හිතා ගන්නවා. Tamanda අදාළ නැති නාම රූප ධර්මයක් ධර්මයක් නාම රූප වශයෙන් බෙදන්න ගියොත් ඒත් පටලැවිල්ල කියලා හිතනවා. ඒ නිසා නාම රූප පරිච්ඡේද ඥානෙ ක්‍රියාත්මක වෙන්නේ මම දැන් මෙතන කියන තත්ත්වේ පමණයි. ඉතින් මේක ඕනකට වැඩිය මේ ආචාර්ය මත ප්‍රචාර්ය මත බෙදලා යන්න ගියාට පස්සේ අල්ලපු ගෙදර කට්ටියගේ නාම රූප බෙදන්නත් යනවා. ගියාත්ේ නාම රූප බෙදන්නත් යනවා. ලබනාත්ේ නාම රූප බෙදන්නත් යනවා. ඒ ඉතින් මේ අර අපේ ලොකු සංසිද්ධ කාලේ මතක් කර උපමාවක් මේ දසරත රජුරුවන්ගේ බෙරේට මණික් ඔබ්බවුවා වාගේ තමයි. ඒ දසරත රජුරුවන්ගේ බෙරේ ඒ මිනිස්සෙක් මාළු වලන මිනිස්සෙක් ගඟේ ගිය විශාලම වර්ගයේ ලොකුම જાති කකුළු දණ්ඩක් අණ්ඩක් දැකලා කවදාකවත් දැකන රජුරණ දීලා දුන්නා. ඒ තරම්ම විශාලයි අණ්ඩ. රජුරෝ මේක දැකලා බැලුවා. දුවම් මේ කවදාකවත් දැකලා නැහැ. ඊපස්සේ මේක ඉතින් රජකෙතර තියාගෙන ඕනේ ඒක කවුරු හරි කියලා කියනවා මේකෙන් බැරි වෙලා හරි බෙරයක් හැදුවොත් නම් සුදුමාකාර දෝකාරයක් දෙයි කියලා. ඊපස්සේ රජුරෝ බොහොම දක්ෂ මිනිස්සුන්ට කියලා ඒකේ බෙරගලු බෙර ඇස් දෙකක් දන්දව ගත්තා හොඳ හැමකේ. ගැහුවට පස්සේ මොකුත් නැහැ පුදුමාකාර හතර දනව්වට සබ්ය හැල විදිහට බෙරේ. ඉතින් රාජ මණ්ඩලයක තු වෙලා කමිටු මණ්ඩලයක තු වෙලා ගියා මේක රාජකීය කෞතුකාගාර දැන්පත් කරන්න ඕනේ භාණ්ඩාගාර දැන්පත් කරන්න කවදාකවත් හම්බෙලා නැහැ මේ තරම් සියුම්ම කම්පණයේ දෙන බෙරයක් කියලා. ඉතින් නමුත් මේ බෙරේ නිකන් තියන්න ඕනේ මේක විල්ලුදු උඩ තියන්න ඕනේ මේක මැණික් කොබ්බවන්න ඕනේ කිය. ඉතින් අර කෙහිල් කළ තැන් තැන් වලින් මැණික් වඩි වටිනාකමක් ඇති කරන මැණික් කොබ් වල තට්ටු කරලා බලන නිකන් බුබ් බුබ් ගන්න පටන් ගත්තා. ඔයගේ තමයි අර අවශ්‍යතාවය ඉක්මවලා උපදාන්න ගියාම ඉතී අර දසරත් රජුගේ බෙරේ වගේ බුබ් බුබ් ගන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි නාම රූප පරිච්ඡේද ඥානයේදී තමන්ට මෙතන දැන් අදාළ දේ නාම රූප හැර ඒක කවම දාකවත් නාම රූප වශයෙන් ඊයට සහ හෙටට ගන්න ගත්තොත් එතනම ප්‍රමාදය කියලා දැනගන්න එතනම මූල කර්මස්ථානෙන් ගැලවිලා කියලා දැනගන්න එතනම සක්කාය දිට්ඨියක් තියෙනවා කියලා දැනගන්න ඒක නිසා මතුවෙන මතුවෙන ආරම්භණයේ නාම රූප දැකීමයි නාම රූප පරිච්ඡේදයට අවශ්‍ය වෙන්නේ. නමුත් අපේ හිත ඒ අර පුරුදු හැබ්බැහි නිසා ඒ ගන්න ගන්න කොටස් ඊයට හෙටට ඉන්න ඉස්සරහා ඉන්න කෙනාට ආදි වශයෙන් ඒ ගලපා බැලීමට උත්සාහ කිරීමයි ඒ හිතේ වික්ෂිප්ත භාව කියලා කියන්නේ. හිතේ තියෙන කම්පන චංචල ගති කියලා කියන්නේ. එතකොට සර්වඥාන්සේ භ්‍රමජාල සූත්‍රයේ සඳහන් කරනවා තණ්හාගහිතං පරිසජිත විප්පන්දිත මේව කියලා. මේ දෘෂ්ටි වලට වැටෙන්නේ තෘෂ්ණාවෙන් ගත්ත ත්‍රස්තකම්. විප්පන්දනය. ඒ කියන්නේ හිතේ සාන්ති කතියක් නැතුව කම්පන චංචල වැඩි වෙච්චාම ඒකෙන් ඇති වෙන රාව ප්‍රතිලාව තමයි දෘෂ්ටි කියලා කියන්නේ. ඒකෙන් ඇති වෙන රාව ප්‍රතිලාව තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඇත්ත ඇති ඇති ගත්තොත් ඒක කිසිම අවිද්‍යාවක් නෑ කිසිම දෘෂ්ටියක් ඕනේ නෑ මේ පේන දෙයට මොන දෘෂ්ටිද? සාන් දෘෂ්ටියට වාද උනේ සාන් දෘෂ්ටිය කියලා කියන්නේ මේ පේන දේ. අන්නේ වගේ නාම රූප වශයෙන් දකින්නවනම් ඒකට මූල ධර්මයක්වත් සමීකරණයක්වත් ඒක වෙනම ආරක්ෂා කර තමයි ඒතුළු දෙයක් නැහැ. ඒ නිසා නාම රූප පරිච්ඡේද ඥානෙ අංග සම්පූර්ණව සිද්ධ වෙන්නේ මම දැන් මෙතන කියන සත්‍යයේදී. ඒ නිසා යෝගාවචරයාට ඒ බ්‍රහ්මජාල සූත්‍රයේ කියන විශාල ගැඹුරු දෘෂ්ටි ජාලය තේරුම් අරගෙන තිබුණත් නැතත් මතක් කරනවා මේ පස්සනාව ක්‍රියාත්මක වෙන්නේ වර්තමාන මොහොතේ පමණයි. Taman තුල පමණයි මෙතන පමණයි. ඒ නිසා ඒක සාහුරු කරවන්නේ. නැත්නම් ඒකට හිත්වත් දාන්න. එහෙම නැත්නම් ඒක හොඳට මේ කාවා දෙන්නේ කියනවා Taman නෙවෙයි නම් කවුද කියලා බලන්නේ කියලා. මෙතන නෙවෙයි නම් කොහෙද? දැන් නෙවෙයි නම් කවද්ද කියලා. කොයි කාලෙට ගියත් සාර්ථක ප්‍රතිශතක හුවෙනවා. Tamanගෙන් පිට ගිය ගමන් අනුමානයකට වැටෙනවා. මෙතන නෙවෙයි නම් ප්‍රත්‍යක්ෂයෙන් තොරයි. ඒ සමාම දැන් මෙතන කියන ප්‍රත්‍යක්ෂය විතරමයි ඔය මිත්‍යා ප්‍රතිපත්‍ය අවිද්‍යාව දුරු කරන්නට අපටිපත්‍ය අවිද්‍යාව දුරු කරන්න පුළුවන් පුතා ප්‍රධානම වේදිකාව සැලසේ. මේක ඉතින් පොදුවේ අපේ ශාසනය සඳහන් කරන අප්‍රමාදී කියයි. මේ චිත්තක්ෂණය පන්නපු ගමන් කනෝ වේමා උපච්චගා කියලා හරුවචන සඳහන් කරන මෙන්න මේ ක්ෂණය නම් පන්නන්න දෙන්න එපයි කියලා. පන්නපු ගමන් අපි වයසට යනවා. අපි දිරනවා. අපි ජරාවටපත් වෙනවා. ඒ වර්තමාන මොහොතේ ජීවත් වෙන තාක් නාම රූප වශයෙන් බලන තාක් ඒ ජාති ජරා ව්‍යාධි මරණ නැති මේ අච්ඡන්ත නිබ්බිදා නිවනකටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඉස්සල්ලාම බ්‍රහ්මජාල සූත්‍රයෙන් දැනගෙන අපි සදාතනික වූ අපපටිපත්‍ය අවිද්‍යාව සහ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියන සාමාන්‍ය හුදු නොදැනීම සහ වැරද්ද ඇත්ත වශයෙන් දැනගන්නා පටලවා දැන ගැනීමෙන් යුක්තයි කියලා අපි තේරුම් අරගන්න ඕනේ මුලින්ම. ආනේක නැතිකරන්න වේදිකාවිය යුත්තේ භාවනා මානසිකාරය පැවැත්විය යුත්තේ වර්තමාන චිත්තක්ෂණයෙන් පමණයි. මේ දෙක තමයි කොන් දෙක. එකක් තමයි පූර්ණ වශයෙන් අපි ළඟ තියෙන අවිද්‍යාව. දෘෂ්ටි. ඒකත් පිළිගන්න වෙනවා අපට. දැනට දෘෂ්ටි නෑ, දැනට විද්‍යාව අවිද්‍යාව නෑ කියලා දැනගත්තොත් ඉතින් ආයෙ කොහොමදන්න දෙයක් නැත්තේ නෑ. ඊළඟට දැනගන්න පුළුවන් දෘෂ්ටි ජාලයක ඉඳලාදී. සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටි අවිද්‍යාවක ඉඳලාදී වර්තමානට හිතගෙන මේ ශක්තිය මිනිස්යාට පමණ පරිණාමයේ මිනිස්යාට පමණ ලැබිලා තියෙන දායාදයක්. ආනේ වැරද්දක ඉන්නේ ඒ වැරද්ද සම්පූර්ණ කිරීමට මූලිකම අවශ්‍ය කරන ශක්තිය තමයි වර්තමාන චිත්තක්ෂණය අර්ණේ වර්තමාන චිත්තක්ෂණය හිත පවත්වන්න පවත්වන්න මුලින්ම අපරිවර්ත්‍ය විද්‍යාව දුර වෙනවා වර්තමාන මොහොත පිළිබඳව හිතා බැලීම සහ සංඥා අවශ්‍ය කරන්නේ වර්තමාන මොහොත ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් මේ විදිහට කියන ඔකට තමයි ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ පති අක්ඛ අක්ඛ කියලා කියන්නේ ඇහැට දැකීමට සති කියලා කියන්නේ ස්පනා පිට ඉස්සරහායට මූණට මූණ දාලා කියන එකයි ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ. ඒකට වෙනස් දෙය තමයි අනුමාන කියලා කියන්නේ. අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා අංක ගණිතය හදනවා 120යි නම් 240යි එච්චරයි. ඒකට කියනවා අනුමානය කියලා. ඉතින් අපේ සාසනේ ප්‍රත්‍යක්ෂ ඥානය සම්පච්ඡක සිද්ධාව කියලා කියනවා යමක් සාක්ෂාත් කරගන්න තියෙන ප්‍රධානම ක්‍රම තුනයි පච්චක්ක සිද්ධා අනුමාන සිද්ධා සද්දේය සිද්ධා කියන තුන. අපේ සරුවත්යන් වහන්සේ මේ අවිද්‍යාවෙන් පිරිච්ච, ඒ වගේම තෘෂ්ණාවෙන් ගැලිච්ච, උපාදානයෙන් බැඳිච්ච ලෝකෙට කිසියම් පැකිලීමකින් තොරව Brahmacharya අනුශාසනා කරා. Brahmacharya අනුශාසනා කරලා එකල යුත්ත නැත්නම් ඉස්සර කර යුත්ත ඉන්ද්‍රියෙන් තබාගත යුතු විදිහට පච්චක්ෂය තමයි පෙන්වන්නේ. ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ මේ සාන්දෘෂ්ටිකව දැක්විය හැක්කේ. ආනේ සාන්දසික දැක්කට පස්සේ ඔය අපි හිතුවත් නැතත් අර අනුමානෙ ඉබේම සිද්ධ වෙනවා. ඒක මේ විශේෂම විපස්සනා ඥාන પરම්පරාවේ හොඳ ලක්ෂණට අනුමානෙට හොඳ ආසනයක් වෙන්නලා දීලා තියෙනවා. හැබැයි මුල් ආසනේ නෙමෙයි. නමුත් වටිනා ආසනයක් තියෙනවා. හරියට රජුර වාඩි වෙච්චාම දේවින්නාසට ආසනයක් තියෙනවා. ගුරුහිත බමුණට ආසනයක් තියෙනවා වගේ. ඒ වගේ අනුමාන ඥාන වල හොඳ තැනක් තියෙනවා බුද්ධාගම. නමුත් ඒකට ඉස්සර වෙන්න දෙන්න එපා. එහෙම නැත්නම් පච්චක්ක සිද්ධාවට වැඩිය අනුමාන සිද්ධාවට ඉස්සර වෙන දෙන්න එපා. පච්චක්ක සිද්ධ අනුමාන සිද්ධානෝ හිත ගියාට පස්සේ සද්දේය සිද්ධාව නිසින්ින්ද තමන්ගේ කෘත්‍ය සිද්ධ කරනවා. නමුත් අවාසනාවට වගේ බුද්ධ ධර්මයෙන් පොතොර අනික් සෑම ආගමකම සද්දේය සිද්ධාව තමයි ඉස්සරහින් තියලා තියෙන්නේ. ඒ නිසා ඒත් සද්දේය සිද්ධාවට පස්සේ ඒකෙන් එන අනුමාන මේ බුද්ධ ආගමේ ਸਰවඥ බුද්ධ ධර්මයේ ਸਰවඥ දෙකෙන් එන අනුමානත් එක්ක ගලපන්න හදනවා. සද්දේ මුල් කරගෙන අනුමානයට බයි. සර්වඥාන්ත කිව්වේක හාත්පසින් වෙනස් දෙයක් පච්චක්කේ ඉස්සර කරගෙන අනුමානයට බයි එක. අන්නේ පච්චක්කේ තමයි මේ යථාව දර්ශන වශයෙන් නාම රූපාන යථා දර්ශන දිට්ඨි විසුද්ධි නාම. අපේ දෘෂ්ටි විසුද්ධියක් ලබන්න නම් නාම රූප නාම රූප වශයෙන් දකින්න මේ නාම රූප නාම රූප වශයෙන් දැකීමේදී ඊගාවට සරුවචනසේ පෙන්ලා දීලා තියෙනවා සමන් වහන්සේගේ මේ සාරා සංකේ කල්පලක්ෂයක උත්සාහයත් ඒ වගේම මේ ජීවිත අවුරුදු 35ක් තමන් වහන්සේ කරපු උත්සාහයත් ඒ වගේ ශිෂ්‍යයන් හසුරුවලා ගත්ත අත්දැකීමලු මේ නාම රූප දෙකෙන් වඩා ප්‍රකට වෙන්නේ රූප ධර්මයේ. වඩා ලේසි තැන ඒකයි. ඒ රූප ධර්මයේ ප්‍රධාන වශයෙන්ම පසුකාලීන ආචාර්ය මත ඒ පිළිබඳව ගොඩාක් විස්තර පෙන්වුවාට ප්‍රධාන වශයෙන් පෙන්වන්නේ මේ පට වියාපෝ තේජෝ වායෝ කියන හතර ධර්මයේ. මහා භූත හතර. සමහර විටක පස්වෙනි වූ අවකාශයේ පිළිලා දෙලා තියෙනවා. එනිසා මේ රාහුල කුමාරයෝ වාගේ නැත්නම් රාහුල ස්වාමීන් වහන්සේ වාගේ ඒ පොඩි අත්තන්ට මෙන්නලා දීලා තියෙනවා සරුවත් අනන්සේ ච ධාතුරෝ යම් පුරිෂෝ මේ පුරුෂයයි කියලා කියන්නේ මේ ධාතු 6 කතංච පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන මේ හතර මහා භූතයොත් මේ හතර මහා භූතයන් එකිනෙක වෙන් කරන අවකාශයක් ඒව වෙන්කොට දැනගන්නා වූ විඥානය. ඉතින් නාම රූප පරිච්ඡේ ඥානයේදී අපි ගිය පාරත් මේක ඉදිරිපත් කරගත්තා. අපි මේ හතර මහා ධාතුන් ඒ ඒ චිත්තක්ෂණේ අවබෝධ කරගන්න උත්සාහ කිරීම තමයි විපස්සනා වශයෙන් කෙරේ. ධාතු මනසිකාරය කියලා තමයි මේකට කියන්නේ. එන විදිහ කරන මේ නාම රූප පරිච්ඡේ ඥානේ රූප පරිච්ඡේදේ රූප වෙන්කොට දැන ගැනීම ප්‍රධාන වශයෙන් හඳුනන්නේ ධාතු මනසිකාරයේ වශයෙන්. ඒ ධාතු මනසිකාරයේ සුත්තමේ වශයෙන් ගත්තොත් මේ පට වියාපෝ තේජෝ වායෝ කියන හතරේ ආධුනිකයාට වඩාත්ම ලේසි වායෝ පොට්ටබ්බ ධාතුරට වායෝ මහා භූත වශයෙන් වායෝ රූපේ තමයි ලේසි. මොකද ඒක කම්පන චංචලකම පෙන්නනවා. අපේ හිත අදින්නෙම කම්පන චංචලයට. ඒක නිසා ඉස්සෙල්ලාම මේ හතර මහ භූතයන්ගේ වායෝ ධාතුව තමයි ඉස්සර කරලා පෙන්ලා දීලා තියෙන්නේ. ඒ තමයි මූල ධර්මානුකූලව ආනුකුබ්බ ප්‍රතිපදාවේ ඉස්සෙල්ලාම පෙන්වන තැන. නමුත් බොහෝ අත්දැකීම් ඒක හරි වුණාට සමහරවිට අයට වෙනස් එකකින් පටන් ගන්නත් බැරි කමක් නැහැ. නමුත් මේක තමයි දාර්ශනික ක්‍රමය. ඒ නිසා නාම රූප පරිච්ඡේද ඥානයේ ඇති කර ගැනීම සඳහා විපස්සනා වඩන යෝගාවචරයට මේ වායෝ පොත්හබ ධාතුවේ ක්‍රියාකාරීත්ව වෙන ආස්වාස වාතේ ප්‍රස්වාස වාතේ එහෙම නැත්නම් ඒ අනුව සිදුවෙන උදරයේ පිම්බීම හැකිලිම එහෙම නැත්නම් සක්මනේදී සිදුවෙන අංග බංගානුසාරී වාතය. මේ අංග පසඟේ එහෙම කිරීමේ වාතය කම්පන චංචල කම තමයි ඉස්සල්ලාම පෙන්වන්නේ. මේක සාමාන්‍යයෙන් ඉස්සල්ලාම දරුවෙක් එයාගේ තියෙන මේ ප්‍රබුද්ධ කම නැත්නම් මේ අංග විකලත්වයක් නැති බව පේනට ලකුණ තමයි හොඳට ඇස් දෙක වැඩ කරනවා. මේ ඇස් දෙකෙත් ඉස්සල්ලාම දොරට වඩනකම් තද ආලෝක වැටෙන්න දෙන්නේ නැහැ. ඔක්කොම අද අන්ධකාරයේ තියෙන්නේ ඒ දරුවට එච්චර ලොකු මේ පැහැදිලි ගතියක් ඇස්වලට වැටෙන්න දෙන්නේ නැහැ මොකද අවුව සැර වැඩි වෙන්නේ. ඊපස්සේ තමයි දොරට වඩා. ඒ දොරට වැඩිවට පස්සේ ඒ දරුවා බලන්නේ හෙල්ලෙන දේවල් දිහා තමයි. දස්කොලන් වලට හෙල්ලෙන දිහා බලන ඉන්නවා. ඊට පස්සේ ගේ ඇතුලේ මේ ආලෝකය දුන්නා නම් ඒ තොටිල්ල උඩ ඉල්ලනවා අර කැරගෙන රෝගලේ. පොඩි කාලේ නම් වා තිබුණේ අපි පුංචි කාලේ නමුත් අපි ලොකු වෙනකොට අපි දැකපු දේවල් තමයි ඉස්සරහින් ට්‍රේන් ට්‍රේන් ට්‍රේන් ට්‍රේන් ගාලා කරගෙන හයි කරෝ ඉතින් ඒක දිහා රටත් අරගෙන බලාගෙන ඉන්නවා ඒක තමයි මේ දරුවා ඉස්සල්ලාම ඉන්ද්‍රිය ගෝචර ධර්මයක් බුද්ධි විඳින වෙලාව. ඒ රූපේ දැකලා ඊළඟ ශබ්ද දකිනවා. රූපේ දකින්නයි කියලා දකින්නම මෙතන ඔය වාය මේ චලන කම්පන තමයි. ඒක ආස්වාද ප්‍රසාද දෙකේදී ඒ කම්පන චංචල තමයි ඉස්සල්ලාම අරමුණු කරන්නේ පායෝ පොට්ටබ්බ ධාතුව. ඒකත් ඒ ආධුනිකයට කවදාකවත් ඒ වායෝ ධාතුවේ ස්වභාව ලක්ෂණ රස කෙලින්ම දැක ගන්න අමාරුයි. එයා ඒක දකින්නේව මුඛාක් හරි Taman දන්න මේ පරණ සටහනකට සම්බන්ධ කරගන්න. ආස්වාද ප්‍රසාර දෙක මට පේන්න ඕන්චිල්ලාවක් පැද්දෙනවා වාගේ, මයි නාමකේ උලං ගහනවා වාගේ, බැලුමකට උලං පිමින්නවා වාගේ ආදි වශයෙන් උන්චිල්ලාවක සටහන මයි නාමක සටහන එහෙම නැත්නම් මේ බැලුමක සටහන මොකක් හරි ඉතින් ඒකෙන් තමයි පටන් ගන්න. ඒ කියන්නේ දැන් හොඳටම දන්නවා අර වර්තමාන වශයෙන් මම වශයෙන් දැන් වශයෙන් හුස්මට හිත ගියා. ගියා නම් හුස්මේ අඩුම ගානේ සටහන දකින්න. ආ දැන් ඔන්න වැඩේ පටන් ගන්නවා. ඉතින් ඒක දැක්කට පස්සේ ඒ අරමුණේම බොහෝ වෙලා හිත පවත්වාගෙන පවත්වාගෙන යනකොට මේ සතහන කාලානුරූපව චංචල වෙනවා. කම්පන වෙනවා. වෙනස් වෙනවා. විපරිණාමයටපත් වෙනවා. එතකොට සතහන වෙනස් වෙන ආකාරය කියලා එකක් තියෙනවා. ඒක නිසා අර ඉස්සල්ලාම කරන තියෙන නාම රූප පරිච්ඡේද ඥානේ නාම රූප පරිච්ඡේද ඥානේ සිද්ධ වෙන ඒකාන්තයෙන්ම වර්තමාන චිත්තක්ෂණයේ මේ චිත්තක්ෂණයේ නාම රූප දෙක ඉස්සල්ලාම ප්‍රකට කර යුත්තේ ආධුනිකයා ආරක්ෂායිතව රූප ධර්මයේද රූප ධර්මයේ ඇත්තව හතර මහා භූතයන්ගේ වායෝ ධාතුවේ වායෝ ධාතුවේ සාතහණය සාතහණෙන් ආකාරය ආදි වශයෙන් මේක දිහා බලනකොට මාළ පිස්සු හැදෙන්නත් ක්‍රමයක් තියෙනවා වගේ පිස්සු ධනෙපෙන්නත් ක්‍රමයක් තියෙනවා. භක්මජාලේ සූත්‍රය සඳහන් කරලා තියෙනවා පිස්සු හැදෙන හැටි. දැන් පෙන්නනවා ඒ පිස්සුව ගලවන හැටි. ඉතින් ඒක නිසා මේ මූලික කර්ම ටික සූදානම් කිරීම තමයි පූර්වක්‍ෘත්‍ය කියලා කියන්නේ. අපි මේ ටික දැනගෙන ඒකට සුදුසු විදියට කය තැම්පත් කරලා ආත් දෙක වහගෙන කනට ශබ්ද නැහැ වෙන තාලෙට නාසයට වීති විචිත්‍ර විකෘති ගඳ නැතුව දුවඳ නැතුව කටින් කතා කරන්නතු ආහාර ගන්නතු කය එහෙමම තැම්පත් කරව මිසරේ පිරමීඩයක් වගේ තියලා නැත්නම් ජේතවනාරාම රුවන්වැලි සාය වගේ තැම්පත් කරලා තියලා ඉතින් අර හුස්ම ටිකට හිත දාපුවාම ඒ හුස්මේ සටහන හෝ දැක්කා නම් ඔන්න මම දැන් මෙතන කියන එකට අර ඉඳගෙන ඉන්න ආතලේ සිට හුස්මට හිත ගියා කියන්නේ ඔන්න පළවෙනිම ලකුණු ඒ සතහන දකින්නේ නැතුව කවදාහක්වත් හුස්ම දක්වා කියන්න බෑ වෙන විදිහකට බැලුවොත් පේ. මේ පේන දේ. පේන දේ සම්මතානුකූල ඉස්ලාම් පේන සතහන. ඒ සතහන දකින්න නැතුව නැත්නම් සතහන අඛණ්ඩව දිගින් දිගටම සතියෙන් බලන්නේ නැතුව ආකාරය පේන්නේ නැහැ. වෙන විදිහට කියනවනම් සතහනෙන් ආකාරයෙන් تعلق කරන ගතියක් තියෙනවා. සතහන බලාගෙන ඉන්නකොට කාලානුරූපේ සතහන වෙනස් වෙනවා. මේකට අපි කම්පන වෙනවා, චංචල වෙනවා, චලන කියලා හඳුන්වනවා. ආනේ සතහන් ආකාර දෙක දැක්කා නම් ඒ යෝගාවචරයට බාහිර කෙලෙස් ධර්මවලින් බාධා අඩු වෙලා අරමුණේ නිමග්න වීමක් සිදු වෙනවා. මේ මේ සතහන් ආකාර දෙක දිගින් දිගටම පවත්වාගෙන යෑමේ භාවනා කිරීමේ භාවනාවට නැංවීමේ උපක්‍රමයක් වශයෙන් ඉතින් ඇතුල් වීම සහ පිටවීම වශයෙන් හෝ පිම්බීම හැකිලිම වශයෙන් හෝ වම දකුණු වශයෙන් හෝ නැත්නම් ඉදින්දා කටයුතු වල මෙනෙහි කිරීමෙලු තව මේක තහවුරු කරලා දෙන්නේ කියන්නේ. තවත් මේක ඉස්තාවර කරලා ශක්තිමත් කරලා බල අවල දෙනවා. එතකොට සතහන් ආකාර දිකටම දශමෙන් ඉන්නකොට ඒ වායෝ ධාතුවේ උනත් තමන්ගේ බලන ඒ ක්ෂණයේ ඒකේ ස්වરૂපේ ඊගාක්ෂණයට වැඩිය වෙනස්. ඊගාක්ෂණයට වැඩිය වෙනස්. වැඩිම දෙයකට කියනවනම් එක මාස්වාසයක් ඇතුලේ ආස්වාද රාශියක් පේනවා. මුලවට වැඩිය මැද වෙනස් මැදට වැඩිය අග වෙනස් ආදී වශයෙන් ඒ දිගින් දිගට දිගින් දිගට වෙනස් වෙන ගති යෝගාවචර දැක ගන්න පුළුවන් මේකෙදී ඔය ක්ෂණ වාදයේ පිළිබඳව වාද කරන බටහිර මේ මහායාන චින්තකයෝ එහෙම නැත්නම් ඒ දාර්ශනිකයෝ මතක් කරලා දීලා තියෙනවා අපි වර්තමාන මොහොත පමණක්ම නම් බලන්නේ කොහොමද අපි ගලපන්නේ ගැළපීමක් සිද්ධ වෙනවා ඒක නිසා ඒකදී හොඳටම පේනවා අපි බලන්නේ ඒ ඒ චිත්තක්ෂණේ වායෝ පොට්ටබ්බ ධාතු අපිට ඇති කරන දෙන වෙනස් වෙනස් පැතිකඩ වෙනස් වෙනස් හරස්කඩවල් අපි දකින්න ඉන්නකොට අපිට ඒක වෙනස් වෙ යන බව තේරෙන්නේ ඉබේම අනුමානයක් සිද්ධ වෙන නිසා. දැන් ඇකිල්ලා තිබුණොත් බැලුමක් පිම්බීගෙන යනවා. ඉස්සරහට යෝන්චිලා පස්සට ඇදීගෙන යනවා. මයි නාමකේ හුලම් එළියට පිම්බගෙන යනවා ආදි වශයෙන් ඒ ධාරාවක වෙනස් කිරීම දකින්නේ ඒ ඒ චිත්තක්ෂණයේම ආනිසංසයක් වශයෙන් නෙවෙයි. ඊට ඉස්සර පස්ස චිත්තක්ෂණ ටික ගැළපීමක් තමයි. නමුත් ඒක නෙවෙයි යෝගාචරය කරනදී යෝගාචරය කරන්නේ වහ වහ නැවත නැවතත් වර්තමානයේ හිත යොදවන එකයි අරක කෙරෙනදී. අරක ඇදීගෙන එන පිටිපස්සෙන් එනදී. ගොඩ ඉස්සරහ යනකොට පස්සෙන් කරත් ඇදීගෙන එනවා වගේ ඒක පේන්න පටන් ගන්නවා. ඒක ඒක දෝෂයක් නෑ ඒකේ. නමුත් යෝගාවචර නිතරම දන්නවා තමන්ගේ ලෝම තියෙන්නේ වර්තමාන චිත්තක්ෂණේ දිගින් දිගට දිගින් දිගට පවත්වාගෙන යනවා. යනකොට අර සාතහනේ මැකී යamak තාම සිදු වෙන්නේ. සාතහන තියෙනවා ඒ සාතහන කෙනෙන් කෙනෙක් මාරු වෙනවා වෙනස් ආකාරවලට යනවා. ආකාරවලින් යන්නේ යන්නේ යන්නේ ඒ ඒ චිත්තක්ෂණේ හොඳට පෙන්වනවා දැන් වායෝ කොටබ්බ ධාතුව පෙන්වන්නේ මට මේ තාලෙට. තව චිත්තක්ෂණකින් තව තාලයකට ආදිවාසී ඒ ඒ චිත්තක්ෂණයකට අත්‍යන්ත ලක්ෂණ කියලා කියනවා. ස්වභාවික ලක්ෂණ කියලා කියනවා පෞද්ගලික ලක්ෂණ කියලා කියනවා. ආනේ ලක්ෂණ දැක්කම දැක්කම යනකොට නම් හොඳටම සාතිකයක් යෝගාවචරයට ලැබෙනවා. නිවන ධර්ම වලට කිත් වෙන වෙලාවක් නැහැ. ශබ්ද වුණට ඇහෙන්නේ වේදනාවල දෙයක් නැහැ. හරියට ඒ වායෝ ධාතුව දිගේම ආස්වාසේ දිගේම හෝ ප්‍රස්වාසේ දිගේම නැත්නම් පිම්බීම දිගේම හැකිලිම දිගේම මේ කාරණා සිදුවෙන සිදුවෙනකොට යම් වෙලාවකට යෝගාවචරයට නැත්නම් යෝගාවචරයාගේ ස්වභාවික ලක්ෂණ රජ වෙන්න ගත්තොත් සතහන හැලෙන්න ගන්න. යෝගාන ස්වභාවික ලක්ෂණ කියන්නේ ඒ ඒ චිත්තක්ෂණය පෙන්නන පෞද්ගලික ලක්ෂණ වලට හිත වහා ඇදී ගියොත් ගැඹුරට මදේට අත්‍යන්තයට එතකොට යෝගාචරව සතහන වගේ බාලාංශ පන්ති පාඩම හැලෙන්න ගන්න. නිසා ඒ ඒ චිත්තක්ෂණේ එනේ එනේ එනේ එනේ දේ බලමින් බලමින් බලමින් බලමින් ඉන්නකොට සතහන හැලෙනවයි කියන එක පේන්නේ මෙහෙමයි. ඒ වායෝ පොට්ටබ්බ ධාතුවේ සතහන නෙවෙයි ඒකත් ඇත්තටම සිද්ධ වෙනවා. නමුත් යෝගාචරයට දැනෙන්නේ මම ඉඳගෙන ඉන්නවද හිටගෙන ඉන්නවද උදේ දවල්ට කියන එක මතක නැති වෙනවා. එහෙම නැත්නම් වරින් වර Tamanට පේන්න පටන් ගන්නවා මේ ශරීරයේ යට කොටස නැතුව ආවා. ඒකේ සතහන නැහැ. සමහරට හුස්ම ගන්න හරිය විතරයි ඉල්ලලා තියෙන්නේ. යාට උඩ කොටස් නැතුවා වගේ ඒ සතහන් වල බොඳ ගියාම, දිය ගියාම සිද්ධ වෙනවා. නමුත් ඒ යෝගාවචරය ඒක වැටුණාට තාමත් අරමුණේමයි හිතේ ඉන්නේ අත්‍යන්ත ලක්ෂණ වල දැන් පෙනෙමින් පවතිනවා කියලා දැනගත්තොත් අර හැලෙන සතහන ගණන් ගන්න නැතුව ඉස්සරහට යන එකයි තියෙන්නේ. වෙන විදිහට කියනවා නම් වතුරයි බතුයි දාලා පැහිගෙන පැහිගෙන යනකොට ඒකේ බත් ඇටවල සංඥාව නැතිලා ගියාට වතුරේ තියෙන ඒවා yaadෙන ගතිය නැතිලා ගියාට දැන් කැඳ බොරේ තේරෙනවා නම් තේරුම් ගන්න ඕනේ බතු වතුරයි තමයි කැඳ වෙලා තියෙන්නේ. ඕකේ දැන් ආයේ බත් ඇටේ ආහාල් ඇටේ රූරු කිල්ලන්න බෑ. ආන්නේ වගේ මේ ස්වභාව ලක්ෂණ වඩ වඩාත් හිත ගන්න වෙනකොට නැත්නම් අරමුණට වඩ වඩාත් ලං වෙනකොට කියලා මේ කියන්නේ. ඒ වෙනද අරමුණට තාම උත්සන්න වෙනකොට ඒ ඇති වෙන අරමුණයි හිතයි දෙක අතර චුම්බක ශේෂ්ත්‍රයක් ගොඩනගෙන වාගේ කාගෙන අල්ලගෙන යාදීගෙන එනකොට ඔන්න සතහන නැති වෙලා යන පටන් ගන්නවා. එතකොට යෝගාවචරයට මෙනෙහි කිරීමේ අපහසුතාවයක් මතුවෙනවා. තව ටිකක් ඉස්සරහට යනකොට නැත්තම් තව හොම්බලම් කරලා බලනකොට ප්‍රත්‍යක්ෂ කරලා බලනකොට ඇහැට ඉස්සරහටම දීලා බලනකොට අර ආකාරවලත් කෙලවරක් කරගන්න බැරි තත්යක් වෙනවා. ඒක ඒක සාමාන්‍යයෙන් තේරෙන්න කියන කොහොමද ආස්වාසයෙන් ප්‍රස්වාසයේ වෙනස්කර දැක ගන්න බැරුව යන ඉතලාම ආස්වාද ප්‍රස්වාස කයේ හැපෙන තැන අනික් තැන් වලත් එක දිය වෙලා ගින්න ඉන්නවද හිටිනවද යටදැස්ස තියනවද වම් කොටස තියනවද දකුණු කොටස තියනවද කියලා සතහන නැතුව යන තව ටිකක් වෙලා යනකොට ආකාර නැති වෙනකොට පිම්බෙන ආකාර හැකෙන ආකාරයෙන් වෙනස් වෙලා යනවා ආස්වාසේ මුලැමැදාග වෙනස්කම් නැති නෑ. ඔක්කොම එක දිගටම සිදු වෙන චලන රාශියක්. උපහාරයක් විදිහට කියනවනම් අපි ඉස්සෙල්ලාම ඔය අපේ පැත්තේ මිනිස්සු බණ්ඩා නගරයට පැමිණීම කියනවා වගේ මූදු වෙරළට ගියාම ඉස්සෙල්ලා. ගංගොඩේ ඉපදිච්ච මිනිස්සේ ඉතිගාන රැළ පා ගන්න ගියාම රැලි ගණන් කරනවා. මම රැලක් පෑගුවා, දෙකක් පෑගුවා, තුනක් පෑගුවා කියලා ඒ තරම්ම අර මුතාම තුනී කොටස ඇවිල්ලා බින්දල යන රැල්ල ගණන් කරනවා. නමුත් මොහොතට හුරු වෙලා ටිකක් ඉස්සරහා බලන්න හිටියොත් ඒ රැලි එකක් නෙවෙයි එකක් වෙන් කරන්න බෑ. රැලි රාශි රාශි තියෙනවා. අර බින්දෙන වෙලාවට විතරක් ඉතාමත්ම තුනී තැනට එනකොට රැලි ගණන් කරන්න පුළුවන්. මොහොත මැදදී රැලිවන්. තව ටිකක් එහාට එහාට බලන්න යනකොට සිටිතේ දිහාට යනකොට අවුව වැටිච්චාම ඈ නිලංකාර කරනවා. වක්කාර කරන නලියවිල්ලක් විතරයි පේන්නේ. කෙලවරක් කරගන්න බැරි නෑලි. එතෙන්දි ගණන් කරන්න ගියොත් එහෙම අමාරු කරන් කරන්න බෑ. ආනේ වගේ තාමත්ම තුනී භාවනාව සිට වෙනකොට ඔන්න පිම්බීමෙන් හැකීම වෙන් කළා පෙන්නේ. ආස්වාදයෙන් ප්‍රස්වාදයෙන් වෙන් කළා පෙන්නනවා. වමෙන් දකුණ වෙන් කළා පෙන්නන. ඒ වෙලාවේදී මේ ඉස්සරහට තියෙන ගැඹුර, ඉස්සරහට තියෙන සංකීර්ණතාවයේ පාටලැවීමක් ඇති නොකරන හොඳට වෙන් කරලා බලාගන්නයි කියන්නේ. මේක තමයි යෝගාසන උගක් කරන අමතක කරන දේ හොඳටම වෙන් කළා දැක්කනම් ඒ වෙන් කර දකපු අරමුණම ඇතිවීම පිටවීම ඉඳීම හැකිලිම බලාන යනකොට එයි ඇතුළත තියෙන සටහන් ඉස්සල හැලෙනවා ඒකට මෙහි කිරීම ටිකක් අමාරුතාවටපත් වෙනවා පහු වෙනකොට ආකාර මත ගෑවෙනවා ඒ කියන්නේ එක වෙන් කරලා ගන්න බැරි වෙනවා මොනේ එතකොට මෙනෙහි කිරීම සම්පූර්ණයෙන්ම නැහිතිනවා අරමුණට පිම්බීම හැකිලිම කියලා කියා ගන්න බැරුව යනවා ආනාපානට ආස්වාද ප්‍රසවාස කියලා කියාගන්න බැහැ. නමුත් යෝගාචර මේ බණ අහලා දැනගන්නවා නම් මෙතන මේ අපපටිපත්‍ය අවිද්‍යාව සහ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියන හැව දෙකම ගැලවෙන්නයි මේ හදන්නේ කියලා. ඉතින් මේ සඳහා අනුපූර්ව ක්‍රමයට මේ අරමුණ අත්‍යන්ත වශයෙන් දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කරමින් ඉන්නේ මට සතිය තියෙනවා. සමාධිය තියෙනවා. නමුත් අර කලින් කරපු මෙනේ කිරීම කරන්න බෑ. සතහන් ආකාර හැලෙනවා කියලා දැනගත්තට දැන් ස්වභාව ලක්ෂණයේ හිත කිමිදිලා නිවත්න වෙලා ඉන්නවා නම් ඉතින් අපිට කියන්න පුළුවන් මේ යෝගාවචරය මේකේ බොහෝ වෙලා හිටියොත් දැකගනිවි. වර්තමාන චිත්තක්ෂණය හොඳට වෙන් කරලා බලුවොත් මේ තුල පවතිනා වූ මේ වායෝ ධාතුවේ කම්පන චංචල ගති, දරණ ගති. පාඨවි ධාතුවේ තියෙන කක්කලත්ත ලක්ෂණය කියන ගොරෝසු මෙලෙක් ගති. උණුසුම තේජෝ ධාතුවේ තියෙන උණුසුම සිසිල් ගති. ආපෝ ධාතුවේ තියෙන වැගිරෙන පිළිපොළ ගති. ඇර වෙන විදිහට කරවත් දැකගත හැකි දැක ගන්න පුළුවන් දේවල් හැර මොනම ක්‍රමයකටවත් ආත්මයක් හෝ මේකේ පිරිමිකම ගෑනුකම එහෙම නැත්නම් හොඳා නරකා වම දකුණක් ආරම්භයක් මෑදක් මුලක් හේරම නැතියි ඒ වර්තමාන චිත්තක්ෂණයේ යම් වෙලාවක මේක මේ අපි මම පිරිමියෙක් මම අවුරුදු 40 කෙනෙක් මේ හුස්ම ගන්නවා ආදි වශයෙන් තිබුණේ ඒවා හැලිලා එනේ දෙකන ප්‍රත්‍යක්ෂය හැලිලා ඒකයත් ආවේ අත්‍යන්ත ලක්ෂණ පෙනීගෙන දිගට ඉන්නකොට ඒ චිත්තක්ෂණේ පේන තියෙන දේවල් වල තියෙන විචිත්‍රතාවය කොච්චරද කියනවනම් හිත එහි ඇලී බැඳී ගන්නවා. කීදරුව තනියට එල්ලී ගන්නවා වගේ දිගටම ධර්ම ඕජාව බොන්න පටන් ගන්නවා. කිරි බොන්නාසේ එන්න පටන් ගන්න බලනකොට කිසිම තැනක නෑ මේකේ ඥාන පිළිමකමක්වත් ස්ත්‍රී පුරුෂ සාධාරණක්වත් හොඳ නරකක්වත් වම දකුණක්වත් මූලම් මුලක් පළක් අකක් නෑ දිගට ප්‍රවාහය යනකොට මේ යෝගාවචරයට උපදෙස් දෙනවා මේක තවත් චිත්තක්ෂණයක් බලන්න තවත් චිත්තක්ෂණයක් දිගින් දිගටම බලන මේක කොත්තනක හරි ආත්මයයි කිය හැකියාවක් තියනවාද කියලා එහෙම නැත්නම් වෙන গুপ্ত දෙයක් කළු පාට නොපෙනෙන ගුලියක් මොකක්වත් නැහැ. දිග්ගතෝම බලනකොට යෝගාවචරණ මත වෙන බණ ගන්නවා වර්තමාන මොහොතේ අරමුණ දැනගෙන අරමුණට මූණ දීගෙන ඉන්නවනම් ඒක මොනම ආකාරයකින්වත් බය ගන්න බලන්නේ හිතිය කවදාකවත් මේ ජීවාත්මය කියලා මේ රූප බැලීමෙන් හොඳ හොඳ රූප බැලීමෙන් ඇහැට සැප ලැබිය යුතු ජීවියෙක් හොඳ ශබ්ද ඇහිීමෙන් කන පිනවිය යුතු වෙනවීම ආත්මය කරගත්ත ජීවියෙක් නාසයට ගඳ දිවට රස, කයට පාත, හිතට හිතවිලි ආදී වශයෙන් මේවා ලබා ගැනීමට කටයුතු කරන, සැප වර්ධනය කරන, නිත්‍ය සුඛ සුභ වශයෙන් වඩන ආත්ම ස්වરૂපයක් මේක නැති බව තේරෙන කම්ම අපි කියන නාම රූප පරිච්ඡේද ඥානය කියලා. එනිසා අරමුණට මුණ දාලා මේ සතහන් ආකාර ඉක්මවාගෙන ස්වභාව ලක්ෂණ පේන්න පටන් ගත්තම විශාල ලාභයක් එතන සිදුලා තියෙන්නේ මොකද නීවරණ ධර්ම නැහැ ප්‍රඥප්තිය වලට ඉඩක් නැහැ. දිගටම අරමුණේ හිත පවතින තාක්කල් ඒක තුල දැක ගන්න බලා ගන්න පුළුවන් වෙන් කර ගන්න පුළුවන් ආත්ම ස්වરૂපයක් න ะ හුදු රූප පද්ධතියක් වරයි. මේක දේශනාවේදී කතා කරනකොට නම් ලේසි. නමුත් ආධුනිකයාට ජීවිතේ භාවනා ජීවිතේ වැදගත්ම කොටස දෙය කතා කරන්නේ. මේක දන්නවනම් ඊට ටික ඉබේම වෙන නිසා. මේන්න මේ විදිහට ස්වභාව දර්ශන ස්වභාව ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණ දක්වාම රූප ධර්ම දිගේ කරගෙන යනවනම් රූප ධර්මයන්ගේ විශාලම සියුම් වීමක් මේ වෙලාව පෙන්වනවා. ආනාපානේ නොදැනෙනවා කියන මට්ටමට යනවා. මොකද ආස්වාද ප්‍රසආද දෙක අතර වෙනස නැතිවීම සිදු වෙනවා. නිම්බිම හැකිලිම අතර වෙනස නැතිවීම සිදු වෙනවා. සක්මන් කරනකොට වම දකුණ දන්නේ හොඳටම සක්මනේ හිත. නමුත් දෙක වෙන් කරලා අඳුර ගන්න බැරි තරම් එක දිගට සිදු වෙන චක්‍ර සිද්ධ වෙන පටන් ගන්නවා. ආනෙතෙන් දෙනකොට යෝගාවචරය මේ කියන විදිහේ පළවෙනි වශයෙන්ම ජීවාත්මයක මේක ඉඩක් නැති බව හොඳට දැක ගන්න පුළුවන්. ඒ දැක ගැනීම හිතලා ගන්නට වැඩන්නේ. තර්ක කරලා අරගෙන වැඩන්නේ. දිගටම යෝගාවචරය පැය ගණන් මේක පේන්න ඇරලම මේකේ සටහන් ආකාර සහ ස්වභාවික ලක්ෂණ ඇර නැත්නම් රූප ධර්මයන්ගේ රංගනයක් කර වෙන මොනක්වත් නැහැ. මේක පිළිලා මේ භාජනය පිළිලා ඉතුරු වුණාට පස්සේ තමයි ඒ මේ ඥානය ඊගාවට ඔය පච්ච පරිග්‍රහ ඥානය කියන නාම රූපාණං පච්චේතෝ තීසු අද්ධාසු තුන් තුන් කාලයේම නාම රූපයන්ගේ ප්‍රත්‍යය දැක ගන්න තරමට හිත යන්න පටන් ගන්නවා ඒක අපි අර කලින් යටිපහුව කරගෙන ගිය එකක් මතුවෙන එකක්. වර්තමාන චිත්තක්ෂණේ නාම ධර්ම මේ රූප ධර්ම බය ගණන් බල බල හිතියානම් ඒක පිරුණානම් ඒ භාජනේ ඉතුරුවානම් අනිවාර්යයෙන්ම අනුමාන ඥාන වැඩ කරනවා. එහෙමනම් මේ නාම රූපයන් ඇති වෙන්න චිත්තක්ෂණයට කලින් මේ නාම රූපයන්ගේ ස්වභාවය කොහොමද? පස්සේ කොහොමද? වෙන විදිහට කියනවා නම් කලින් ආත්මයක් තිබිලා නැති වෙලා මේ බලන වෙලාව විතරක් මේක පේනවා නැත්නම් කල්ලාතු කොහොමද ආත්මයක් තිබුණාද දන්නේ නැත්නම් මේක ඉවර වුණාට පස්සේ ආත්මයක් ඇයිද දන්නේ නැහැ ආදි වශයෙන් ඒකේ තියෙන්න පුළුවන් ධර්ම හොයලා බලන ගැතිය අනුමාන ඥාන වල හිත වැඩ මේ දෙකෙන් ඒ අතීතයේට හිත දුවන ගතිය සහ අනාගතයේ හිත දුවන ගතිය කියන මේ දෙකෙන් අතීතයේට හිත දුවන ගතිය තමයි ඉස්සලා සිදු වෙනවයි කියලා කියන්නේ. ඒක තමයි ඔය බ්‍රහ්මජාල සූත්‍රයේ දුබ්බන්ත වාද වශයෙන් පෙන්නලා දීලා තියෙනවා. පූර්වාන්තයේ ආශ්‍රය කරනවා. මම මේ මේ චිත්තක්ෂණය මේ නාම රූප ධර්ම මේ විදිහට හිඳීම ඇතිවීම දෙක වෙන් කරන්න බැරුව අතුලෙන් පිටේ වෙන් කරගන්න බැරි මට්ටමට ආවට පස්සේ මේ මේ දකින්නේ වර්තමාන චිත්තක්ෂණයනේ වර්තමාන චිත්තක්ෂණේ පේන්නේ වෙස් බඳුන් නැතුව වැඳලා පස්සේනේ හැංගි හැංගිනේ වෙස් බඳින්නේ නටන වෙලාව නෙමේ වෙස් බඳින වෙලාවේ මේකේ තිබුණද ආත්මයක් කියලා මුලට හිතා යනවා. පත්‍ය කියලා කියනවා ඒකට කියනවා ධම්මාට්ඨිති කියලා කියනවා. ප්‍රත්‍ය දැන ගැනීම මේක හට ගැනීම නිසා හට ගැනීමක් කුමක් නිසා හටගත්තද කියන එක හොයන්න පටන් ගන්නවා මේක තමයි මුළු බුද්ධ ආගම විතර ගැඹුරම වශයෙන් පෙන්න පටිච්චසමුප්පාදය නිසා හට ගැනීම. දැන් හටගත්ත දේ පේනවා. ඒක නම් ගන්න දෙයක් නෑ. කොච්චර හොදලා බැලුවත් ඒකේ ආත්මකාරයක් නෑ. ඔය අපි පුංචි කාලේ තිබුණා මුතු බෙල්ලෝ කියලා જાතියක්. ඒ මුතු බෙල්ලෝ අරගෙන ආවම කඩේ විකුණන්න දෙන. ඉතින් මිනිස්සු ගෙනියලා ඒ මුතු බෙල්ලෝ කුණු වෙන්න ඇරලා ඉතින් අර මස් දිහෝත හොත බලනවා මේක ඇතුලේ මුතු තියෙනවා කියලා. වසම වසගඳ. ඉතින් ලස්සන සුන්දර කුමාරිකාව තමයි කොහොදණ්ඩ පටන් ගන්නෙ මොකද ඒ ඇත්තලේ මුතු බඳින්නේ. හොදලා හොදලා ඉතින් බලන කෙනා නැහැ. ඒකගේ මුතු නැහැ. ඕන තව එකෙක් ඊට පස්සේ මේවල මේකගේ මුතු කිවි කියලා හොදලා හොදලා හොදලා හම්බ වෙච්ච කෙනෙක් නම් මම දන්නේ හැබැයි තියෙනවායි කියලා කියනවා. කිව්වට මොකද මුතු බෙල්ල හොදනවා වගේ තමයි කොච්චර පිළිසිඳලා බලවත් අතුම වස ගන්නයි. ආය මොනක්වත් නැහැ ඒ පුදුම කන්දක් තියෙන්නේ. මේ මත් තේරම ජීව වෙනවා ගොළු බෙල්ල කුණුනා වගේ ඒක ඇතුලේ හොදලා බලනවා මුතු තියෙනවා කියලා. කුණු වෙන්නම අරින්නෙත් නැහැ. අර ගොම වගේ තත්ත්වයක නිකන් ඉඳලා තමයි හොදන්න පටන් අරගන්නේ. හොදලා හොදලා බලන මුතු නම් නැහැ. ආනෝ වගේ නාම රූප වල කොච්චර හොයලා බැලුවත් ආත්මයක් කියලා ඇටයක් හෝ මුතු හෝ මදයක් අහුවෙන්නේ නමුත් ඒ අපි මෙතෙක් කල තද්දට බැඳිලා තිබුණ නිසා තව දුරටත් හොයනවා ඊගාව බෙල්ලගේ තියෙන්න පුළුවන් ඒක පාරලා බලන්න ඊගාව බෙල්ලගේ තියෙන්න පුළුවන් කොහොමෝ මොමෝ හොය හොය යන්න වගේ අන්තිමල තේරුම් ගන්නනේ පෙර කර අකුසල කර්මෙට මේ කුණු වෙච්චි මතක් හොද හොද හිතියට තිබුණත් ඔය මුතු අරගෙන බෙල්ලේ බඳින්න වටිනවා එහෙම මුතුවක් මේ හොයන්නේ අපි මේ ආත්මයේ පුරාම ජීවිතේ පුරාම ආත්ම සාරයක් වෙනවා සුඛයක් හොයන්නේ. ස්ථිර භාවයක් හොයන්නේ. නමුත් එහෙම දෙයක් නැහැ. ආනේ හොයන හොයන යනකොට තමයි මේ වගේ මෝඩකමකට අපි පෙළඹුණේ කොහොමද? කොහොමද මේ ආත්මයක් කියන එක පටන් අරගන්නේ කියන ඒ වර්තමානයේ පේන එකට හේතුව ප්‍රත්‍යය හොයන තැන තමයි නාම රූපස්ස පත්‍යම් පරිග්‍රහණයන සීසුවද්දාසු කාංකා විතරිත්වා හිතං ඥානං කාංකා විතරණ විසුද්ධි ඥාන. ඒ නාම රූප ධර්මය මේ නාම රූප පරිච්ඡේද වශයෙන් දැනගත්තා වූ නාම රූප ධර්මයන්ගේ ප්‍රත්‍යය මම මේ විදිහට මෝඩකම තාත්තල් කීයක් තියෙනවා. කනකොට කිරවද කාලා තියෙන කියලා තෝරලා බේරන්න පටන් ගන්නවා. ඒක ඊට පස්සේ සීසුවද්දාසු කියන විදිහට මේ අතීත අනාගත වර්තමාන වශයෙන් එහාට මෙහාට දාලා බලනවා බලනකොට තියෙන කොච්චර හොදලා බැලුවත් එහෙම හේතුවක් මේ නාම රූප ඇති වෙන්න හෝ ආත්මයක් මවන්න මේ පරමාර්ථය පරම ආත්මයක් කියන එක නැති බා. එතන නාම රූප පරිච්ඡේදනාදී ජීවාත්මය නැති වෙනා වගේම පච්චපරිග්‍රහණාන් කරන පරමාත්මය කියන ਸਰබලධාරී දිව්‍යන් වහන්සේ කෙනෙක් නැත්නම් ඉස්සර නිර්මාණවාදයක් බ්‍රහ්මන් කෙනෙක් අල්ලාහ් කෙනෙක් එහෙම නැත්නම් අහුරමදාස් කෙනෙක් එහෙම නැත්නම් බ්‍රහ්ම මේ සුද්ධ දෙවියන් වහන්සේ නම නැති බව තේරෙන්න පටන් ගන්නවා. ඒක කියන්නේ කාංකා විතරණේ කියලා සැක සංකා පහළ වෙන්න පටන් අර ගන්නවා. ඒත් කල්ම අපේ හිත ඒ නිත්‍ය සංඥාවේ අනිත්‍ය සංඥාව තියෙන ඕනෙකේ නිත්‍ය ඇති කරගෙන තමයි ගත කරන්නේ. දුක්ඛය සුඛයක් වශයෙන් අරන් තමයි ගත කරේ. අනාත්මේ ආත්මයක් වශයෙන් අද ගත කරේ. මෙතනදී සරුවචනාතිගේ අනාත්මය කියලා ඔප්පු කරන්න හදන්නේ අතගාලා බලන්නේ කියන. මේක අල්ලන්න පුළුවන් දෙයක් වර්තමාන චිත්තක්ෂණේ තියනවාද? එනක වර්තමාන චිත්තක්ෂණේ සීසු අද්ධාතු කියන විදිහට ත්‍රිකාලයේ වශයෙන් බලනකොට ඉස්සර පස්සට දාලා බැලුවත් මොනවා හරි ආත්ම ධාර වශයෙන් ජීවාත්ම වශයෙන් පරමාත්ම වශයෙන් හොයන දෙයක් තියෙනවද කියලා ඒකම හොදවද බලන්නේ කියලා කියනවා හිතට වදිනකම් හිත වදිනකම්. ආන්න එතකොට තමයි මේ 16 ආකාර වූ මේ මේ හැක දුරු වෙන්නේ. දැක දුරු වෙනකොට ඉස්සර මම මේ ආත්මෙ ඉතල මම හිතියද ඒ වශයෙන් ඒ ආත්මෙ ඉඳලා මම මේ ආත්ම කොහොමද ආවේ? ඒ ආත්මෙ මොන ගෝත්‍රයක හිටියද? මොන සතහන් සහිතව හිටියද? ඒකෙන් මේකට මාරූප කොහොමද සිද්ධ වුනේ කියන එක අර වර්තමාන ප්‍රත්‍යක්ෂයේ සිදුවෙද්දීම හැම පැත්තෙම හිත හරියට අලුතෙන්ම කූඩුවට දාපු ගිරවෙක් වාගේ ඒ කූඩුවෙන් පැනලා යන්න තුවාල කරගෙන හරි උත්සාහ කරනවා. දැන් මම කොටු වෙලා ඉන්නේ මම මේ මේ අහුවෙලා තියෙන්නේ පැනලා. ඉතින් ඒ නිසා හැම පැත්තෙම කල්පනා කරන බලනවා මේ වර්තමාන චිත්තක්ෂණයේ දකින්න රූප නාම දෙකට අමතරව වෙන මොකක් හරි ගුණයක් මොනවා හරි ගූත මේ গুপ্ত ධර්මයක් එනත මැජික් එකක් කීයද කියලා. මොන්නම මැජික් එකක් ගන්න නැත්නම් තමයි විපස්සනා කියන්නේ. මොනවා හරි තාම අපිට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒ තාකල් ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂේ සාපිත වෙලා නැහැ. ආනේ විදිහට ත්‍රිකාල වශයෙන් බලනකොට <clears throat> ඉස්ලාම අනිය අතීතය තමයි දුවන්නේ. ආන්නේම අතීතේදී ආ බලන්න බලන්න බලන්න මේ ධර්මයේ පිහිටා තියෙන මොකක් මතද? මේ අපි දස්මාන වශයෙන් දකින නාම රූප පරිච්ඡේද ඥානෙ පිහිටලා තියෙන මොකේද? සත්‍යය. සත්‍යය වෙනකොට දැනගැනීම තමයි පච්ච පරිත්‍හ ඥානය කියලා කියන්නේ. ආනේකට එනකොට තමයි මේ Taman මෙතෙක් කල් හිතාන තිබුණු සැක ක්‍රමක්‍රමයෙන් දුර වෙන පටන් ගන්නවා. ඒකෙදී අපපටිපත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ නොදන්නාකම. කියන්නේ මේ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය කියන පෙළන, තවන, විපරිණාම සංකත ස්වરૂපය තමයි දුකේ ස්වභාවය. අපි එහෙම නැතුව අපි හිතන මේ සුඛෝපභෝගී වූ අපිට පාලනය කර හැකි වූ සපක් මේකේ තියෙනවා. අපි ඔය අම්මට අප්පට බැරි වුණාට මට පුළුවන්. අපේ ගුරුනාථට බැරි වුණාට මට පුළුවන්. අපේ සහෝදර සහෝදරයට බැරි වුණාට මට පුළුවන් කියලා අපි ඔක්කොම පුංචි කරලා දැන් මට මේකේ ලබන්න පුළුවන් දුක්ඛ සුඛ සාරයක් කියනවා කිය ඉතින් දුක්ඛ සත්‍ය මේ දුක්ඛ සත්‍යයක් වුණාට නෑ ඕකේ කොනක් ඇති මට කියලා. කියලා හොයන්න පටන් අරගන්න. ඒ වගේම සමුදේට හේතුව තෘෂ්ණාව වුණාට මගේ නම් එහෙම කන්නේ නෑ. මම කොයිද තෘෂ්ණාවක් තියෙන්නේ එහෙනම් කොහොමද මට මේ මෙහෙම දුකක් එන්නේ ආදි වශයෙන් Tamange තියෙන තෘෂ්ණාව නැති එකක් විදිහට නැත්නම් තීන තෘෂ්ණාව තෘෂ්ණාව වශයෙන් අවබෝධ කරගන්න බැරි කම කියන මේ අපපටිපත්‍ය අවිද්‍යාව නොදන්නාකම අර නාම රූපයන්ගේ ප්‍රත්‍යසහිතව දකින්න දකින්න දකින්න දකින්න ක්‍රමක්‍රමයෙන් පේන පටන් අර ගන්නවා මොකද හේතුව යම් කිසි රූප ධර්මයක් වායෝ පොට්ටබ්බ ධාතු හරි කමන්නේ අර මූද වැල දකින්න වගේ ඒකාකාරව දැක දැක ඉන්න එක දුකක්. ඒක පිටවෙලා හොදලා කියන දෙයක් නේක සපක් කියලා. නමුත් මේ දුක සත්‍යයක්. මේ කවුරුත් දීපු භෝගියමක්වත් නැත්නම් අපිට කවුරු හරි කරපු මේ සාපයක්වත් එහෙම නැත්නම් අපි මේ දෙවියන් වහන්සේගේ සාපයට ලක්කලා දුකක්වත් නෙවෙයි. මේ රූප ධර්මයම දිගට බලන්නේ ඒකාකාරීකමක් එපා වෙන ගතියක්. නීරස ගතියක්. මේක තමයි සරුවචනන්තේ පරම සත්‍ය වශයෙන් දේශනා කරේ. දුක්ඛ ආර්ය සත්‍ය වශයෙන්. අපි හිතනවා ඒ එන පනෝරිච්චකට ඇස් වයිනිස් පිට ගැහුවා වගේ. නැත්නම් කපාව පණියක් වගේ මේ නලිය නලිය ඉන්න දකින්න කකුල අතපය වෙනස් කරලා වෙනස් කරන්න පුළුවන්. අරමුණු මාරු කරලා වෙනස් කරන්න පුළුවන් වෙයි. ඉරියව් වෙනස් කරලා වෙනස් කරන්න පුළුවන් වෙයි. ගුරුවරයා මාරු කරලා වෙන භාවනා ක්‍රමකින් කරන්න පුළුවන් වෙයි. භාවනා ක්‍රමේ වෙනස් කරලා පුළුවන් වෙයි. ආදී වශයෙන් ඉතින් මේක වෙනුවට වෙනත් එකක් ඉල්ලනවා. හොඳ ගුරුවරේ, හොඳ භාවනා ක්‍රමයක්, එනද මේ ආසන වෙනුවට පුරුම් කොටයක් තියෙනවනම් හොඳයි, සහේත් වෙන තියෙනවනම් හොඳයි. ආදි වශයෙන් අර දුක මේ පෙනි පෙනි මුරගාල කෑ ගහද්දී ඔක දිහා බලපුවා ඔක දිහා බලනක දුකයි කියලා ඒක හොඳට පෙන්වෙනවා. අපි කියන පොඩ්ඩක් ඉන්න ඉරියව්ව හදාගෙන ඉන්නම් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. මම තමයි වෙන ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා හොඳ ක්‍රමයක් හොයාගෙන ඉන්නම් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. එදා ඔය භාවනා ක්‍රමේ හරිනේ වෙන භාවනා ක්‍රමයකින් මම දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නම් කියලා අර අස්පනා පිට පෙනෙන දුක්ඛ සත්‍ය වහාලමින් ඉතින් ඉරියව් මාර්ග කරනවා ඉතින් අරමුණු මාර්ග කරනවා ඉතින් ගුරුවරු මාර්ග කරනවා එහෙම නැත්නම් විවිධ දේවල් කල්පනා කර කර ඉන්නවා ඒක නිසා ඒකට මේ දාර්ශනික මතයක් වශයෙන් ඉදිරිපත් කරලා තිබුණා කාම තණ්හාව කියන එක නම් තේරෙනවනේ බඩ අටට බත් දාන එක ඇහැට රූප දාන එක කනට ශබ්ද දාන එක භව තණ්හාව කියලා කියන්නේ මේක වෙනස් එකක් කියලා. නෑ මේකට අලුත් එකක් මේකට වෙනත් එකක්. දැන් අපිට හම්බෙලා තියෙන ඉරියව්ව ආසනෙට වැඩිය පොඩ්ඩක් එහායින් තියෙන ආසනෙ. නැත්නම් භාවනා වෙලා පොඩ්ඩක් ඉස්සරහට දානවා එතන පස්සට දානවා කකුල පොඩ්ඩක් තව වෙනස් කරලා ගන්නවනේ ආදි වශයෙන් මේිට ඌ වෙනස් එකක් ඉල්ලනවා. තවත් එකක්. මේ තියෙන වගේම තවත් එකක් දෙන්නේ දෙක හොඳ එකකින් දෙන එක තමයි භව තණ්හාව පෙන්වන්නේ. මේ වචන හොඳට පිරිසුදු කරගන්න මේ පටලවිලා ඉදිරිපත් කරනකොට මේ තියෙන දෙයක වෙනත් දෙයක්. ඉන්දන එක භව තණ්හාව. විභව තණ්හා කියන්නේ ඒක සම්පූර්ණම අලුත්යක් කියලා. මේ තියෙන එකටම ඒකම අලු වෙනත් වෙනස් මේ මේ තවත් ඒකම තව තවත් ඉල්ලීම තමයි භව තණ්හාව කියන්නේ. ඒ වෙනුවට සම්පූර්ණ අලුත් එකක් ඉල්ලනකොට කියනවා විභව තණ්හාව කියලා. ඉතින් මේ නිසා අපිට මේ දුක මෙච්චර මුරගාලා පෙන්වන්න තියෙනවා. ඒක ආකාරිකම තුලින්, නිරසකම තුලින්, එපා කරන ගතිය තුලින්, මේ නැගිට මං කියලා කියන ගත් තුලින් දුකේ තියෙන තවන ගතිය, පෙළෙන ගතිය, විපරිණාම ගතිය, මේ සංකත ගතිය. පෙන්නද්දී අපි වෙනස් දේවල් ඉල්ලන්නේ මේ දුක නැත්නම් මේක තමයි ਸਰවඥාන්සේ දුක්ඛ සත්‍ය වශයෙන් දේශනා කරේ කියලා නොදන්නවකට. ලෙඩක් වෙච්චාම දැනෙනවා. ඉතින් අඬනවා. ඒ මොකද මේකෙන් තොරව නිවන් දකින්න පුළුවන් කියලා හිතනවා. මේකෙන් තොරව භ්‍රමචර්යය රකින්න පුළුවන් වෙයි. මේකෙන් තොරව මට රැකියාව කරගන්න පුළුවන් වෙයි. මේකෙන් තොරව මට රජ වෙන්න පුළුවන් වෙයි. ආදි වශයෙන් අනික් අතට කැපී පෙනෙන්න පුළුවන් වෙයි කියලා ලෙඩක් ආපුවාම අපි හිතනවා නෑ මේක නෙවෙයි. තව එකක් දෙන්න මට. මේ ධාතුමුණක් තමයි තව එකක් දෙන්න. තව තව තව තව තව තව ඉල්ලන් ඉල්ලන් ලැබෙන්නේම ඕකමයි. ඉතින් ඒක නිසා ඒක ඔක්කොම ඉවර කරන දවසක තේරුම් ගත්තොත් මේක තමයි සරුවත්තරනාංශයේ මේ කොච්චර කරුණාවෙන් නමුත් මහා ප්‍රඥාවෙන් නමුත් දේශනා කරේ මේ වර්තමානයේ අපි මේ විඳින දේම තමයි දුක නැති කලොයිට වැඩි මොන මොනක් අධ්‍යයක් ඇත්තද ඒ නැත්තම් මේක 100ට 100ක්ම ඔය පෙන්වන දර දුක්ඛ සත්‍ය මේ වෙලාවේ නිරූපණය කරනවා මේ වර්තමානයේ තියෙන දුකේ ඒ වගේම ඒ දුක නැතිව ඒකෙම තවත් එකක් ඉල්ලන එක තමයි තෘෂ්ණාව කියන්නේ. ඒක කාම තෘෂ්ණාවේ භව තෘෂ්ණාව. එහෙම නැත්නම් මම මැරෙනවා. මම මේක මරනවා. මේක වෙනස් කරනවා ආදී වශයෙන් උඩ මේ භව තෘෂ්ණාවට යනවා. ඒක අලුත් එකක් ඉල්ලන්නේ අර පරණ එකෙන් මේ මේ පලිප්පේ දාලා ගන්නව නෙවෙයි. ටෙම්පරාදු කරලා ගන්න එක නෙවෙයි අලුත් එකක් ඉල්ලන්නේ. ඕන ඔය සටන තමයි මම කියන්නේ. හැබැයි ඉතින් දොස් නෑ කියන දෙයක් හැම කෙනාගේම කිල්ලෝටේ ඔය හුළු තියෙනවා. හැම කෙනාම කරන්නේ ඕකමයි. ඒ වුණාට මම කියනවා මම දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හදනට වෙනස්. ළඟ ඉන්න එකනන මේ මෙහෙම මෙහෙම ශබ්ද කරනවා මම නම් ශබ්ද කරන්නේ. මම හැබැයි අර දෙය කරනවා. ඕක දිහා බලන්න ගියාම ඔක්කොමලා අර මොහිනී කරංගනේ වගේ තමයි ඉස්සරහා ගත්තේ නම් මනමෝහනීය රූපයක් තිබුණාට පිටිපස්සේ කුණු පණුවන් ගහලා තමයි තියෙන්නේ. බදාගන්න ඉබින්ද ගියොත් තමයි අවුලේ. බලන් ඉන්නකොට නම් ඉස්සරහට පේන ස්ථානත්ම මනරමු මම ආයයක් නතර. ඔබ පිටිපස්සේ තියෙන්නේ අපි හැම වෙලාවෙම තවත් එකක් ඉල්ලනවා. එහෙම නැත්නම් අලුත් එකක් ඉල්ලනවා. මේ නිසා තමයි මේ ඉරියව් මාරු කිරීම, අරමුණු මාරු කිරීම, ගුරුවරු මාරු කිරීම, ස්ථාන මාරු කිරීම මේක සිද්ධ වෙන්නේ. ඒ කොච්චර සිද්ධ කෙරුවත් කබලෙන් ලිපට වැටෙනවා මිස එහාට යන්න හම්බෙන්නේ නැහැ. එහෙම නැත්නම් සැක සංකා දිගටම පෝෂණය කරමින් තමයි අපි ඔය මාරු කිරීම කරන්නේ. දවසක නතර වෙලා මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මට මේක පරිඤ්ඤයයන් හා ආත්පස දකින්න ලැබේවා. දුක්ඛම් පරිඤ්ඤය. අන්නේ දාට මැද්දුම් බඳ වගේ කල්පනා කරන එන්න තියෙන දුක් මේ පරියන්කේදී වෙනවනම් ඒ සියලුම දුක් මැද මම මූල කර්මස්ථානේ බලන. මූල කර්මන්තය පේන්නේ නැහැ. ඒත් බලන. සද්ද තිවිච්ඡාවයි මූල කර්මස්ථානේ බලන. වේදනා තිවිච්ඡාවයි මූල කර්මස්ථානේ බලන. හිතවිලි ආදාවයි මූල කර්මස්ථානේ බලනවා. නැති විචාරේ මූල කර්මස්ථානේ ඒත් බලනවා කිය යන්න ගියාම අපි මූල දෙන්නේ මොකටද මේ නිරසකමට? අපි මූල දෙන්නේ ඒකාකාරීකමට. අපි මූණ දෙන්නේ අවන ගතියට. අපි මූණ දෙන්නේ පෙළන ගතියට. අපි මූණ දෙන්නේ සංකත ගතියට. විපරිණාම ගතියට. ඕක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. දුක්ඛ සත්‍ය කියන්නේ පීලනට්ටෝ සංකතට්ටෝ පරිපරිණාමට්ටෝ සංකතත්තෝ විපරිණාමත්තෝ පීලනත්තෝ සංතාපනත්තෝ ඉතින් මුළු ලෝකෙම සුඛභෝගීත්වය කියලා මේ නව විද්‍යාව කියලා තාක්ෂණය කියලා දෙන්නේ ඒ තැවීම නතර කරන්න තමයි අපි දෙන්නම් කරලා දෙන්නම් කියලා ඒගොල්ලෝ කම්පැනික් හදාගෙන ඉතින් බඩු නිෂ්පාදනය කරනවා. ඔය දවන ගතිය නැති වෙන්න අපි සීතල කරලා දෙන්නම් කියලා. ඔය වෙනස් වෙන ගතිය නැති වෙන්න අපි රක්ෂණය කරලා දෙන්නම් සාතික් කරලා දෙන්නම් කියලා. සංකර ගතිය නැති වෙන්න ඔබේම ලෝකයක් අපි තල්ලා දෙන්නම් කියලා ඉති විවිධාකාර කොම්පැනි විවිධාකාර තාක්ෂණ ඇවිල්ලා අපි වටහෙලා ගත්තම අපිට හිතනවා "ඩා මේක දන්නේ නැතිකම තමයි අපකටේ විද්‍යාව කියන්නේ ඒ නිසා භාවනා පැත්තක දාලා ගිහිල්ලා ටිකක් හරි හම්බ කරගත්තා නම් හිතගෙන දිවි ලෝකෙම තමයි වන්න පුළුවන් කියලා ඉතින් කල්පනා කරනවා නොකවදා හරි මේ දුක දුක වශයෙන් පරිණේ වශයෙන් අවබෝධ කරන තාක්කල් ඉතින් වටවලල්ලේ තමයි යන්නේ. ඒ වෙනකොට දවසක නතර වෙලා ඒක දිහා බලන්න පටන් අරගත්තොත් ඔන්න තේරෙන පටන් අර ගන්නවා මේකේ මුල් චිත්තක්ෂණය බැලුවත් මේ චිත්තක්ෂණය බැලුවත් ওই දෙකේම සමන්ද විසඳ ගන්න බැරි මේක පරිබාහිර වූ දුක ගෙවන් කිරීමේ දක්ෂයේ අපනේ හැකියාවක් ඇති කෙනෙක් නම් කාරෙක් නැහැ. මේ දුක ඕන වෙල කාට ගන්නකදී ඒ වෙලට දරන්න පුළුවන් වගේ දැන් දරන්න පුළුවන්. ඒක සර්වඥන්සේ සාක්ෂි. සරුණාන්සලා සාක්ෂි. සරුවත්යන්ට හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා පෙන්නවා අපිට හීනකින්වත් හිතා ගන්න බැරි දෙයක්. ගුරුවරයෙක් නැතුව, සිව්පස සාහිත්‍යයක් නැතුව, හේනාසනයක් නැතුව, භාවනා ක්‍රමයක් නැතුව හය අවුරුද්දක් වෙනවා. අපට කැස්සක් හැඹිස්සක් ආවොත්, මදුරුවෙක් හොප්පෙක් ආවොත් ඉතින් නඩු. ඉතින් මේකෙන් තේරෙනවා කොච්චරනම් අපි සැක සංකා පෝෂණය කරනවද? පැමිණි දුකට පරිගහ කරන්නේ නැතුව මාරු කරනවා. ඒ නිසා මේ දුකට දුක වශයෙන් අවබෝධ කිරීමේ හැකියාව තමයි මේ මේ පච්චපරිකා ඥාන අවස්ථාවේදී සූදානම් කරලා දෙනවා අපි ඔය ඕකම තමයි දුක කියන්නේ ඕකම තමයි තණ්හාව කියන්නේ. තණ්හාව මොකද? ඕකෙම අලුත් එකක් ඉන්නවා. අලුත් එකක් නෙවෙයි තවත් එකක්. ඒ නැත්නම් වෙනස් එකක්. ඒ ඒක තව එකක් එකතු කරන්න කාම භෝගී පුත්කලයා කාම වස්තු ඉන්නවා මේ ඒක අමතක කරලා ගත්තොත් අපි භව තණ්හා හෝ විභව තණ්හා දෙකේ එහා පැත්ත මෙහා පැත්ත ප්‍රතිපලින් හරි දකින්නකොට හිතෙනවා කවදානම් මේකෙන් ගොඩ එන්නේ. එකයි ක්‍රමයක් තියෙන්නේ මේ මොඩකම දකින්න. හැබැයි කවදාවත් තුන් සැරයක් හරි කියන අනුන්ගේ එකනම් බල්ලා වැඩන්නේ යටගේ දෙයක් බල්ලා වැඩකුත් නෑ එන්න තියෙන එකක් බල්ලා වැඩක් නම් මේ චිත්තක්ෂණේ මේ මගේ දැන් තියෙන වේදනාව දැක්කන මේ එන පිම්බීම හැකිලිම දැක්කන මේ එන හිතවිලි ටික දැක්කන මේ එන ශබ්ද වලට වෙන හිති කාංක සංකල චන්ත්‍රකතිය දැක්කන ඒකටයි දුක්ඛ සත්‍ය කියන්නේ තව පොතේ තියෙන එක නෙවෙයි ආනේ විදිහට බලනකොට පේනවා දුක්ඛ සත්‍ය නැත්නම් සමුදය සත්‍ය කියන මුල් දෙකෙත් අපි ළඟ තියෙන අපටිපත්‍ය විද්‍යාව. ඒ වගේම තියෙනවා මේ දුක නැත්නම් දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය පටලවල දැනගත්තොත් ඒකෙමුත් අපි අමාරු මේ දුක දුන්නේ මට බැවුකාර දෙවියන් වහන්සේ. එහෙම නැත්නම් අපි අල්ලපු ගෙදරනේ සරහකාරයා. එහෙම නැත්නම් අසවලා. එහෙම නැත්නම් මට මේකෙන් අර බේතෙන් මේක හනිප කරන්න පුළුවන්. මේ ගුරුවර ළඟේ මේකට ක්‍රම කියන ආදි වශයෙන් ඒ දුක්ඛ සත්‍ය විපරීත කරගත්තොත් ඉතින් බල්ලවලි ගියල්ලන් හදුවා වගේ තීන් කරකැවෙන්න පටන් ගන්නවා. ඒ වගේම මගේ තෘෂ්ණාවක් නිසා නෙවෙයි මේක මට ඇතිගේ වෙන කාගරි තෘෂ්ණාවක් කියලා හෝ දුක්ඛ සත්‍ය පිළිබඳව සමුදය සත්‍ය පිළිබඳව විපරීත අදහසක් ගත්තොත් ශත ඥාන ක්‍රියාත්මක වෙන්න පටන් අර ගන්නවා. අනුත්යේ Tamange මොඩකමට වටලවාගෙන මට මේක කරලා දෙන්නකෝ. ඒක කෙරුවට පස්සේ මට හිතගෙන දිවි ලෝකෙම වවන්න පුළුවන්, නිවන් දකින්න පුළුවන් කියලා පුංචි දෙයක් අල්ලගන්න. ඇත අතාරිනව හෙන්දුවක් අල්ලගන්නවා වගේ. අන්න ඒ විකාර නතර කරනවා. කාය ජීවිත নিরপেক্ষව මේ පැමිණෙන දුකට මේ පිටක්ෂණය මුණ දීමද නම් මේ දුක් සත්‍ය සමුදය සත්‍ය පිළිබඳව ඇත්තා වූ වැරදි වැටහීම. ඒක පුංචි කළ කලකන ගතිය. ඒක නැත්නම් මෙයා විශ්මුණක් දාලා සිංහයා මේ මේ කොටලුවෙක් කරන කොටලුවා සිංහයෙක් කරන්න හදන මේ මායාව මුලාව මුසාව සම්පූර්ණ මනන කරලා මුණ දෙන්න පටන් අරගත්තොත් අපපටි විච්චි අපපටිපත්‍ය විද්‍යා මිච්ඡාපටිපත්‍ය විද්‍යා දුරු වෙන්න නම් අරමුණටම මුණ දාගෙන ඉන්න වර්තමානෙම තියෙනවා ඒ වගේම තමයි ඉස්සරහට තියෙන නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය දිහා බැලුවොත් ඉතින් මේ ලෝකේ යමක් හම් වෙනවනේ මහන්සි වෙලා මේ කටයුතු කරන කාමභෝගී ඉන්න පද්ගලයන් නිවනට ගියා මොකක්වත් නැහැ මොකද ඉතින් එහෙමනම් එහෙම නිවනක් හොයන්නේ මේක මේ මොනවා හරි තියෙනවනේ කිය අර නිවන පිළිබඳව නැති දෙයට වැඩිය හොඳයි යමක් කියලා අල්ලගන්න. ඒ වගේම නිවන සඳහා ඇත්තවම මේ ඒකායන මාර්ගය දිහා බලලා කියනවා මේ එන්නේ ඉස්සලා දුක් හදන තරක් මේක. ඉල්ලගෙන කෑම කෑමක් මේකේ තියෙන්නේ. අල්ල බෙදාගෙන කරන පරික්කුවක් මේකේ තියෙන්නේ. ඇදගෙන නෑමක් මේකේ තියෙන්නේ. දුක වඩන තැනක් නේ කියලා මේ අපේ පළවලේ මගේ යාළුවෝ ටික ෂෝක් එකට මේ වෙලාවේ සැප සම්පත් ඉන්නවා මේ අපි විතරක් කුරුසෙ තියෙන ඇන ගහලා ආගේ ධනුකමේ ගැහුවා වගේ මේ බඳගෙන පැය ගණන් භාවනා කරන මොකටද මේවා කරන්නේ කියලා අර සමුදේ සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය පිළිබඳවත් වැරදි වැටහි ඒ වගේම නැති දෙයක් ඇති දෙයක් විදිහට පටලවා ගන්න නිසා දිගටම වර්තමාන චිත්තක්ෂණය පයි. නමුත් යම් වෙලාවක වර්තමානයේම තව මේ පත විහාපෝ තේජවට මුණ දීගෙන ඒ සියුම් භාවයටපත් කරලා මෙනෙහි කරගන්න බැරි තත්ත්වයකදී හෝ දිගටම මේක දිහා බලන් හිටියොත් යෝගාචරය ක්‍රමයෙන් නාම ධර්ම වලට හිත යොදලා නාමයටත් හේතුව පේන. රූපයටත් හේතුව පේන. ආනෙක පේන තෙක් කදාකවත් පළමිනි වතාවට හෝ ජීවිතයේ සංසාරේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ අදහසක් එන්නෙම නැහැ. ඒ සානිච්චනනිච්චන් කියලා කොච්චර භාවනා කරත් වැඩක් නැහැ කියනවා. අදුම ගානේ නාම රූප දෙකවත් දකින්න නැතුව. ඒක හොඳයි අනිත්‍ය සංඥාව ගැන දැනගන්න එක හොඳයි. නමුත් මතුවෙන මතුවෙන දෙක අනිත්‍යනනිච්චන් කියනකොට ද්වේෂය පහළ වෙන්න ඉඩ තියෙනවා. ඇත්ත දැකලා නෙමෙයි. එනිසා ඉස්සලාම අපපටිපත්‍ය විද්‍යාව දුරු කරන්න ඕනේ. ඒකෝට තමයි මිච්ඡාපටිපත්‍ය විද්‍යාව දුරු වෙන්නේ. එහෙම නැත්නම් වෙන දෙයක් පොවන්න යන්න නරකයි. මොනම දේ කියන දේ හොඳට හිතවත් දැන එක. ඒ නිසා මේ පච්ච පරිග්‍රහයනේ පුද්ගල ඥානය. බොහෝම පැතිරිච්ච ඥානය. මේකෙන් තමයි ඉස්සෙල්ලාම යෝගාවතර කලාප වශයෙන් හෝ නැත්නම් කැටජි වශයෙන් ඍචි වශයෙන් හෝ මේක ඇතිවීම නැතිවීම දැක ගන්න පුළුවන්. ඒකට තමයි මේ ධර්ම ඕජාව කියලා එකක් තනින් කිරිබොන දරුවට කිරි හම්බ වෙනවා වගේ භාවනා කරන කෙනාට තමන්ගේ ප්‍රත්‍යක්ෂය ටික ටික ටික ටික එන්න හදනකොට අර 16 ආකාර වූ සැක ක්‍රමයෙන් ක්‍රමයෙන් දුර වෙනවා ඒක කල්පනා කරන්න වෙලාවක් නැති වෙනවා වර්තමානයේ හිත නිමස්ස වෙන්න පටන් ගන්නවා ඒ සමේ පච්චපරිද්දා ඥාණය විපස්සනාට සූදානම් කරන ඥානයක් වුණාට ඒක හරියට සතු කොට නැවිල්ලක පළවෙනිම අතිවාරම දානවා අතිවාරම පොළවේ යට තියෙන නමුත් ඒක ශක්තිමත්ව කරගත්ත නැත්නම් තට්ටු ගහන්න බෑ ඒ නිසා මේ භාවනාවේදී ඉතාමත්ම වැදගත් වෙන්නේ ගණන් ගන්න නැති මේ ඥාන දෙක තමයි. දක්ෂින දක්ෂිනදී නාම රූප වශයෙන් දැකීමත් ඒක අඛණ්ඩව බොහෝ වේලා බලා සිටීමේ මේ සෑම නාමයකටම සෑම රූපයකටම අස්පනා අපිට දැකගත හැකි හේතු තියෙනවා. සර්බලධාරි දෙවියන් වහන්සේ නෙවෙයි අන්න ඒක තමන් වශයෙන් දැක්කනේ මේ අවශ්‍ය කරන්නේ කියලා දැනගන්නකොට ඔය මිත්‍යා ප්‍රතිපත්‍ය අවිද්‍යාව නැත්නම් මිත්‍යා දිට්ඨි ක්‍රමයෙන් දුර වෙන කරන්නේ. ඉතින් අපි සාකච්ඡා කරමු ලබන වතාවට මේ 16 ආකාර සැක සංකා කොහොමද මේ පත්‍ය පරිඥා ඥානෙ දුරු වෙන්නේ කියලා ඒකට අපි ඉඳ තියාගනිමින් අදට කාල වේලාව સમાප්ත වෙච්ච නිසා මේ කරන ලද දේශනාවේ කොටස් වලින් තම තමන්ගේ දැනුමෙත් ඒක දේවස් කාලය තුළම තම තමා වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න ලැබේවා යම් කිසි කෙනෙක් ඒක දැනටමත් ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවනම් ඒකමයි වැදගත් දෙය කියලා බහුලීගත කිරීමේ ඒ ඉතුරු ඥානවලට යන්න නැත්නම් මාර්ග ඥානවලට යන්න ශක්තිය දහිතේ බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට ඊමිත ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. එනසී උදා වේවා කියලා ප්‍රාර්ථනා මේ සමාහාය ඒක පිළිබඳව කතා කරනවා. ඒක තමයි මේ සිතුවේ ප්‍රශ්න දෙකක් තියෙනවා ඒකට අපි වේලාව කරගෙන නැත්නම් මේ නිවපිනා සෙන්ටර් එකේ අපි දේශනාසුවම දැක්වාය සමාප්ත කරන කරුණ යෝජනා. කම්පැනි අර ආර්ථික ආර්ථික දේශෝ ආයතන කියන ප්‍රතිඥාය යන සඳහන් කරන්නේ ඒ කියන්නේ සම්පූර්ණ කරන නාම රූප දෙකම සම්පූර්ණ කරන්න ඡය ධාතුරෝ යම් පුරුෂෝගෙන් විදිහට විඥානයයි විඥාන එකක් රූප කොටස විදිහට පහකටයි කරන්නේ. අය එහෙම නැත්නම් කියනවා නාම රූප වේදනා සංඥා සංකාර විඥාන කියවම රූප එකයි නාම වලින් පහ හතරකට කරන්න තියෙනවා. ඒක එක අධ්‍යාස තියෙන එක නාගේ කර්තවල හැටි අපි කඩ කඩ පෙන්නන හැටි. රූප පිළිබඳ ධර්ම අනුගෙනාට රස වියාපෝ තේජෝ ආකාශ කියලා රූප කොටස හකට කරනවා. නාම පොඩි කරනවා. රූප පිළිම නාම දෙකේ නාම දැක ගන්න නැත්නම් රූප කියන කොක්කෝම එකකට දාලා නාම කියන එක සංඥා වේදනා සංඥා සංස්කාර විඥාන කියලා හතරට කඩලා දෙනවා. එතකොට විඥානයේ කියන එක මොනවද? විඥානයේ කතා කරන මිනිහගෙන නේ කියන්නේ. දැන් කල්ලෝට කතා කරන මොනවද මිනිහට කියලා දෙන්නේ. දැන් මේ කතා කරන්නේ කාද? මට. ආන් මගේ රාජ්‍යයේ ඇයට පෙන්වන විද්වාන්තු තමන්ගේ පුතාට කියන්නේ. සදාතෝ යම් කුයිතෝ කියලා රාහුල කුමාරයාට රාහුල ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ ඉතන කියන්නේ එකට එක ගන්න දෙනවා මේ බුදුදානන්සේ දේශනා කරනවා එහෙම සංනිවේදනය වෙනවා රාහුල ස්වාමීන් වහන්සේ. අපි ඉතින් ඒකට පැත්තකින් ඉඳලා අහගෙන හිටපු දක්වන්නේ දක්වන්නේ. එතන ධාතු හැයකට බෙදෙන කේදී අපි ආස්වාද ප්‍රාර්ථනා කියලා දැන් විඥානයේ නාම හිතේ දුකින් කියන්නේ අනිත් සාදු ආමයන්නේ රූපෝ තමයි කියන්නේ ඒකවල තමයි අපි ආස්වාද කටයුතු කියන්නේ ආපෝවායි ආස්වාද ප්‍රාර්ථනා කරනකොට ඒකේ නාම රූපයෙන් බලනවා නාම රූප ගන්නවා නම් හත පේන බෑ පේන නම් එක බලන්නේ රූප විතරයි ඒක ගොරෝසු දෙන්නේ ඒක බල බල ඉන්නකොට රූපී මේ ආස්තික නාස්තික කියලා දෙකක් තියෙනවා. ආස්තික පැත්ත නම් පස්සේ විලාපෝතියෝ. නාස්තික පැත්ත තමයි භාව ප්‍රඥාති අභාව ප්‍රඥාති කියලා කියනවා. භාව ප්‍රඥාව කට විලාපෝතියෝ. ඒකේ නැති බව තමයි කට ආකාරය. කට වෙන කට වෙන ආකෝ නැහැ, තේජෝ නැහැ, වායෝ නැහැ. නමුත් නිශ්චිතමක් තියෙනවා. ඒක කියනවා ආකාර භාවය කියලා. ඒකත් රූප පැත්තට තමයි දාන්නේ. ඒකෙත් මේ හතරේකොත් ආකාරය බලන්න බෑ. ආකාරය බලන්නේ ඇති දේ බලලා නැති තැන හිතා ගන්න ඕනේ. ඇති දේ කම්පන චංචල තමයි බලන්නේ. ආයෝ පොට්ටබ්බ ධාතු බලනකොට ඒ ක්‍රමේ අතදී ආපෝ තේජෝ වලට යන ආපෝ පොට්ටාසේ තමයි අමාරු කොටස කියන ලක්ෂණය. ඒ කියන්නේ විග්‍රහ කරනවා මුල් ධර්ම. අදිය හොඳටම ලේසිම කොට තමයි වායය කොට. ආපෝ කොටස වූ අඳුරංගම අමාරුකම් තමයි අභිධර්ම වල අට කතාව උත්තම කරන්නේ. ඒ වගේම ආකාශයත් හැදෙනවා කියලා. ඇයි කියන්නේ දැන් අපි ආවන කරගෙන යනකොට දැන් හඳට දැනෙන දැන් සම්බෝධියක් වෙනවා දැන් රූප කොටස තේන්න කියලා තේන්න බැරි කියලා තේන්න බැරි අන්තිමට දැන් ඒ රූප කොටස දැන් ඒක නොකියලා ඊට පස්සේ යන නාමවල ඒක එක සිතුවිලි කම්මැලිකම් වේදනා අනමන එතන අන්නේ ටික නාම ධර්ම හැටියට එතන රූප කොටස හොඳටම ගෙවිලා සියුම් වෙලා සියුම් වෙලා ගියාට සතිය කැඩිලා නැත්තම් සමාධිය කැඩිලා නැත්තම් මේක දිහා බලන්නේ මොකද මේක එකමයි එපා වෙනවා වගේ එකක් පේන්න පටන් ගන්නවා එහෙම නැත්නම් ඉස්සම කරේ දැන්සෝ කවදාකවත් මම මේ වගේ සාල්ුවේ වතුර එවෙන්නේ හැඳ දැකලා නැහැ. දැන් මොකද හැඳ තියෙන එක පිළිගන්නේ. දැන් මේ භාවන හරියද කියලා ඒකට ආසාවක් ඇති වෙනවා. මේ තේරම ඒ රූප ධර්ම නාම ධර්ම වලට හිමීට හැරෙන තැන. හැබැයි ඉති ඉස්සලා රූප ධර්ම ගොරෝසු කරන කියලා සිරුතන්න පත් කරලා තියෙනවා. රූප ගොරෝසු තියෙන්නේ නාම ධර්මයන් ගන්න ඕවා දක්ෂේකට කරන්නේ නැහැ. ඒ කියන්නේ රූපේ අපේ හිතට හැරගන්න වෙනවා. සූත්‍රාර්ථ සංස්කෘතියේ සංකීර්ණ යනකොට ඉතිරේම නාම ධර්මවලට දොර විවෘත වීමක් සිදු වෙනවා. ඒක තමයි ආනුභූතික ප්‍රතිපදාවේ පොරොසු රූප ධර්ම, සියුම් රූප ධර්ම, සියුම් තර, සුක්කම තර රූප ධර්ම විද්‍යාවට පස්සේ තමයි එන්නේ නාම ධර්ම වලට හැදෙන්නේ. ඒ නාම ධර්ම වලින් හැදලා දිගට දිගට යනකොට ඉස්සරහට යනකොට නාම ධර්මය ඒ නාම ධර්ම විසින්ම දකින්න ගන්නට ආවට පස්සේ තමයි පොඩ විපස්සනා බලවත් වෙන්නේ. පොඩ නාම ධර්මෙන් බෑ ඒ නාම ධර්ම මේකම දැක ගන්න. නමුත් ඊගාවතින චිත්තක්ෂණේ ඒ නාම ධර්මයේ බලන්නේ. ඒකට යන්නේ නැහැ පොඩක් අය. එතකොට තමයි පටිවිපස්සනා හිත වැටෙන්නේ. ඒක හරියට මේ ඇත්තක බැඳගෙන ගෙන්නවා වගේ ගමනක් ගෙනියන. එකම තැනක කරපොල කරපොල කරපොල කරපොල අරගෙන ඉන්න ගමන ඒ නිසා මේ ප්‍රතිපදාව කියන වචනේ අර ඒක ආම්බයක්වත් ඒක ඇත්තටම සංස්කාරයක්. මේ සතුටෙන් කියු හදපු මේ සමීකරණය. ඒක නේ ආයතන මාර්ගය කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවට ගෙනියනවා. කරක කරක කරක කරන්නේ නිසා මේකත් සංස්කාරයක් තමයි නමුත් සංවර්ධනාන්තිගේ ඥාණය කියනවා ලෝකේ තියෙන අදුම උන්නිකම සංස්කාරය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන සංස්කාරය ලෞකික මාර්ගය. ඒකට ගියාම ඒව ගෙවල් දෙනේමයි කරන්නේ. අනිතව කරන්නේ වඩන එකයි, භෝකරණ එකයි, පතුරුන එකයි. ඒ නිසා රූප සියුම් කර ගැනීම තුළින්මයි නාමයේ මතු කර ගන්න පුළුවන්. මේ නාමයේ මතු කරගත්තට පස්සේ රූප සියුම්ම තියාගන්න. ඊට පස්සේ තමයි නාමයේම නාමයේ බලාගන්න පුළුවන්. අනේ වගේ මේ තරකයට අහු වෙන්නේ නැති තැනකට යන්න වෙනවා. අපි මේ අහු වෙලා ඉන්නේ ගැටෙන් ගැටෙන්නේ. මේ මේ දැනට බලනවා කියන්නේ ඉරියව්ව රැස්ලා ගියාම අපි ධාරු කරනවා තේන් පිළිවෙලට. ඒ තේන් පිළිවෙලට මාර්ගය කියන්නේ අදහස් කියන්නේ ඔය විදිහට එකක් මේ කියන්නේ බලනවා කියන්නේ ටික කාලයක් යනකොට හිතේ ඉන්න පොඩි දෙයක් අස්සෙන්නේ හිත දෙවලට සතරෙන් පස්සේ හිත ආයාරය යනකොට බලස්පන්න කියන්නේ මේකේ නාම රූප දෙකක්ම තියෙනවා දෙකක්ම තියෙනවා ආනාපාන කරන යනකොට ආනාපාන හොඳට දිග බව පිටි බව පේනවා ආනාපාන මුල මැදාල ගන්න එක. ඒක ආස්වාදක කොටස් තුන කර ගන්න බලන්න. ආස්වාදේ කොටස් තුන ගන්න. මේ වෙලේ තමයි පියවරේ හොඳට පියවර වෙන්නේ පියවර දෙකකට ගන්න බලන්න. කොහොමද ගන්න බෑ. එතන පියවර තුනකට ගන්න බලන්න. කොහොමද යන්න තමයි. ඒ කියන්නේ හිත දැක ගන්න ඕන මෙතන හිතක් තියෙන එකක් කියලා ඇල්ලුවාට ධන සංඥාවක් ගත්තට ධන සංඥාවක් නැහැ මේක කන්න තියෙන කියන්නේ හිත පොඩ්ඩක් මතු කරලා පෙන්න උරගාල පෙන්න මේ ආස්වාදි කියලා ගත්තට ඒක ධනයක් වශයෙන් ගත්තට එකක් නෙවෙයි මෙතන දෙක රාගය කාටි ගොඩක් අද පියවර කිව්වහම වම් දකුණ නෙවෙයි වම් දකුණ ඇතුළේ වම් පියවර රාගය ගොඩක් ඒ කියන්නේ අර කාටුන් චිත්‍රයක් හිමිද දාලා තියෙන ඒක ඇතුලේ කැලි ගොඩක් තියෙනවා එකක් තමයි අර කියන එක හිත ආයය යනකොට අලුත් දෙයක් පාර දෙනවා උනන්දු කර වැඩක්. මොකද ඒක නිකම්ම නිකම් හිතවාකම් කරන වැඩ නෙවෙයි හැම දෙයක්ම ගුලියක්. මේකක් මේ බෙදලා දක්වන දෙයක් අනිත් එකට දාලා පෙන්නනවා. ඒකට උනන්දු කරගැනීමක් තමයි එක අරමුණ දෙකකට දක්වන. තුනකයි, හතරකයි. මේක තමයි විභජ්‍යවාදී කියන්නේ. පුරුෂයෙක් එංග 32ක් දාපු කරා. කොටස් වල. ඊට ඉවකොටසක් පටවියාවෝ තේජෝ වලට. පටිවිරත් ගරු ලකුණු ලහු ලකුණු වලට කාලේ. කොහොම කඩන කඩන යනකොට යනකොට තමයි සිං කිසි සිද්ධි. ඒ ඥානවන්ත ඉබේම කරනවා. නැති කෙනාට ගුණයක් ඇති කරලා යොමුවක් ඇති කරලා දෙනෝනේ හදා බැලීමේ දක්ෂකම ඒක තමයි විභජ්‍යවාදී කියලා අපි සාමාන්‍ය තේරවාදී කියන්නේ විභජ්‍යවාදී මොනම දෙයක්වත් මුලිය පිටින් ලැබුව ගණනීය ආකාරයක්. සමේ විනිබෝධ කරලා බලන්න තමයි මේක දෙකට කඩලා බලන්නේ. බීජුවක් දිහා විතර බහන්නක් දිහා බලනකොට ඒ හැදිච්ච එක. ඉත වැටුනොත් ඒක ඇත්තටම ප්‍රකට වෙනවා. මේක අලුතෙන් ගන්න දෙයක් නෑ කියලා ගත්තොත් බීජුවක් ගන්නකොට අඳන්න දෙයක් නෑ. අපි කියනවා මැණිකේ වුණ නැති කල කියලා විදියක් ගන්න. මොකද මැණිකලා උපුල තියාගත්තම මැණිකලා ගත්තන්න වටන් ගන්න කොල්ල දකින්න. ඒක නිසා මැණිකව මැණිකල ඉතින් ඉතමට කියනවා ඔය ලටාකට ඔබගේ තියෙන ඔබ නිකන් අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි කියන එක කියන්නේ නම් කානුභෝගීව කියන්නේ නම් ඒක බලාගෙන මැණිකල කියන. කියන්නේ ඔය කොහොමද කැඩෙන එක ඔබ නිකන් ඔය කර්ම වයසක ඔබ දිනනවා නම් මට ගස්සන් දෙන්න එපයි කියන එක වගේ කලිය පුරා කරලා කියන්නේ. කලේ කියන්නේ හැදිච්ච නැට්ටක් කියලා හිතාගත්තොත් රුවෙන්න ගන්නවා කියන දෙයක් නෑ. ඉදිරිපිට ගත්තොත් තමයි අනිච්ච. හොඳ කලේ කඩුනා කියලා එනිසා ඒක කඩලම බලන්න පුළුවන් නේ. නැති බාන්නේ ජීවනොත් හැදෙනවා. ඒක තමයි පය තියෙනවා කියන එක අපි එක ක්‍රියාවක් කියලා ගත්තම කඩලා බැලුවොත් විශාල වශයෙන් උදේ නාම රූප විතරයි අනාත්ම විතරයි පය කියලා කොහොමද තේරෙන්නේ මේ ලංකාවට ලතාවට මොන හොඳට පයක් තිබ්බා. අර වයින් පදට පාද තබන්න හදන්න කියලා නගරනවා. අර කඩකඩන්නේ ඒක මොනක්වත් අම්බෙන මේකේ තියෙන විකාර විතරයි. ප්‍රයත්න කියන්නේ ඒ විදිහට මේ නාමයේ වශයෙන් ලැබෙන්නේ නම් සීතත් මේ මොකද කොහේ කියනකොට පුළුවන් පුළුවන් බවක් ඕකේ. මම බලන්නේ නැහැ ඒක ඇත්තද නැද්ද කියලා. මේ මේ සීලය මොකද බලන්නේ මම ඒක සීලෙක. දැන් අපි දැන් මෙතෙන්දි කිව්වා රූප ධර්ම සියුම් කරන දුන්නම කියන්නේ. ඊට පස්සේ සියුම් නාම ධර්ම වලින් තමයි අදට යන්නේ. සීලය කියලා මේ කය වචන දෙක හික්මන එක කය වචන හික්මන තු ඉත හික්මන්නේ. පරිසරය ආදාන ක්‍රමයෙන් දැන් නාම රූප ධර්ම හොඳට බලපෑන රූප ඇවිස්සුනොත් මොකද? නාම ධර්ම කතා කරන වෙලාවට ඉන්නේ. දැන් කාගේ නඩු ආයෙනකොට කවුරු වෙලාවද කඩුවාගේ දෙන්න ගහලා. ඊට පස්සේ මොකද ඒ සංගේ ගන්න දෙන්නේ නැද්ද? උගාගේ දිගටම පොලිස් ආරක්ෂාව තියෙනෝනේ. නිසා යන්නේ. ඔපරේෂන් ටිකේ දිගටම පිරිසුදු කරලා තියෙන ඔපරේෂන් එක යන්නේ. ඒ වගේම ඒක පාට ඔපරේෂන් ටික එක ඇරලා දැම්මොත් හදිසි වෙලාවක ඉවරයි. පිටුපිට බල බල ඉනකොට දැනෙදි ගැන්නේ මොකද වෙන්නේ? ඉතින් තියෙන අර විසිතුරු දර්ශනේ මොනක්වත් නැති වෙනවා. ඉවර නැහැ. ඒ වගේ මේක දිගටම ගත්ත ආරක්ෂාව දිගටම පවත්වා. ඒක ප්‍රතිපදාවක් වෙන්න නැත්නම් මගන් මුලදී විතරයි කියන්නේ වැඩි දියුණුවක් කියනවා නම් පදමාර වීමක් විතර ඥානිකමාර වීමක් වෙන්නේ නැහැ. ගැටේ එන්නේ එන්නේ ඉර කරගෙන සිමු කරන සිමු කරන යනවා තමයි යන්නේ. බොරුවක් වගේ කියන්නේ. අපේ ඉතින් කල්පිය කියන්නේ සාමාන්‍ය දැනීම. නොදැනීම තියෙනවා දන්න ඕනේ. කියන්නේ විශේෂ පිළිබඳ විහේ විෂයන් පිළිබඳ දැනීම කියන්නේ ඔක සාමාන්‍ය මොනවාක්ද මේ මොකක්ද කියලා දන්නේ නැහැ. විස්තරපත් කියන්නේ මිස්කන්සෙප්ෂන් කියන්නේ. ඒකත් ගන්න මේ මේ විදර්ශනාවේදී ඔය අපිසත්‍ය අවිද්‍යාව කියන එක විදර්ශනා ඥානය කොහොමද තුන් ආකාරයෙන් එනවා ඉස්ලාම සුත්තමේ වශයෙන් දරගන්න. ඒක චින්තාමය වශයෙන් මේක වෙන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ ප්‍රශ්න කරනවා. නාම රූප කියන එක ඔච්චර නාම රූපද ඇත්තම දෙවියන්ාසේ කාක් ඉන්නවද ඉඳලා මේ බුදුහාමුදුරු බොරු කියනවාද කියන එකත් හිතලා බලන්න. ඒක හින්දා හරියටම ඇත්තම පිටවට දකින්නේ නැහැ. කොච්චර බෙදලා බලුවත් නාම රූප දෙක වශයෙන් බලන්න පුළුවන් ඉන්නේ එහාට යමක් නැහැ. කියලා දකින්නොත් තමයි නාම රූප පිළිබඳව අපටිපත්‍ය විද්‍යාව දුරු වෙන්නේ. මේ බලයේ හැටියක් තියෙනවා සතිය දිගටම තියෙනවා නාම ධර්මයන් රූප ධර්මයන් හැදේරෙනවා කියලා. සිවුමෙන් බලනවා නම් නිවිෙන්නේ. විකිටම යනවා. ආ මේක තමයි ඉතින් මෙතන ඊට අහිතියෙම නෙවෙයි අපි රූප ධර්ම කවුරුද මාවුපේක දිස්ත්‍රික්ෂයක් තියෙනවා පෞෂත්වයක් තියෙනවා යථාභූතය යථාර්ථයක් තියෙනවා මොකද මොනම යථාර්ථයක් ගන්න ඒවල් තියෙන්නේ ඒ වගේ අව්‍යාපාරයක් කිසිම කෙනෙක් ව්‍යාපාර කිරීමක් රූප ධර්ම වල නැහැ එයා එයා ඒක අනිත් තමයි දැකන්නේ ඒක ඉදස්සනාවෙන් පමණයි ඒක ඒකට ඥාය වෙන මොකක්වත් කියන දෙයක් නැහැ ඒක එහෙමයි ඒකෝට මේ ධ්‍යාන වලින් විදර්ශනා සම්ඥාවක් ධ්‍යානවල විචාරය කියලා සීල සමාධිය කාර්යය කරනවා. ඒකට යාළුවා පාදක වෙනවා. මෙතෙන්දී ඒ වෙලාවේ සංසම හදාන හදාන යන සමාධියක් නෙවෙයි විපස්සනා වෙන්නේ. කනවඩාගෙන යන සමාධිය, විපස්සනා සමත සමාධිය කියන්නේ හදපු සමාධිය. ඒ නිසා ඒක බොහෝ ඉස්තිරයි. කොහොමද දෙකේම කරන්නේ එකද? ඉතින් කරලා අල්ලලා දෙන එක තමයි කරන්නේ. ඉන්ද්‍රිය කරනකොට දෙන්ටල් ඉල කරලා අල්ලලා දෙනවා. නැත්නම් ලේට් මැෂින් එකේ ෂට් එකට අල්ලලා දෙනවා. ඒක තමයි කැටයන් කපන්න කියන්නේ. ඒක හෙල්ලෙන්නේ නැහැ. සමාජයේ කරන දේ මේ වගේ වැඩේට දෙපැත්තෙන් අල්ලලා ගන්න කරලා දෙන එක තමයි. ඉතින් අපි කියන්නේ ගාතින් දෙන්න මේ අපේ සමාජයෙන් බලන්න. එත්තාවතායනමේහි සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ සානුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍ය එත්තාවතායනමේහි සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති ආකාශස්ථාන බුම්මස්සා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශස්ථාන බුම්මස්සා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශස්ථාන බුම්මස්සා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ඉදං භෝගනාති ඉදං හෝතු කිසිකාමෙන් නාතියෝ ඉදං භෝයාති ඉදං හෝතු කිසිකාමෙන් නාතියෝ ඉදං භෝයාති ඉදං හෝතු කිසිකාමෙන් නාතියෝ ඉන්නා පුඤ්ඤ කම්මේන මාමේ පාද සමානෝ සතං සමානෝ හෝතු යාමේ පාදස්සිය ඉන්නා පුඤ්ඤ කම්මේන මාමේ පාද සමානෝ සතං සමාධිමෝ හෝති විවාදී ප්‍රවාදපත්ති විනා කුඤ්ඤ සංවේ මාසුති පාලකනාවේ සතං සමාධිමෝ හෝති විවාදී සුචර්ණ වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ Thank you.